අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද දෙවෙනි දවසටත් ධර්ම දේශනාව සඳහා කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ සියලුම දෙනා ඒ සඳහා tempත් වෙමු tempත් වෙලා සාදු කාර්ය පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ පුනච්ච පරං ආ우සෝ භික්ඛු කම්මං කතං හෝති තස්ස ඒවං හෝති අහං කෝ කම්මං අකාසි කම්මං කෝපනමේ කරොන්තෝ කායං කිලන්තෝ හන්දාහං නිප්පජාමි සෝ නිපජ්ජති න විරියං ආරබති තී ශ්‍රද්ධා බුද්ධ සම්පාදන පින්වත්නි අපි මේ සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ විසින් ඉදිරිපත් කරගත්ත ඉදිරිපත් කළ විස්තර කරන මාතෘකාවක් දිගේ ඉදිරියට යන අවස්ථාවක් මේක හාන භාගීය ධර්ම වශයෙන් තමයි මාතෘකාව දෙන්නේ භාවනා කරන කෙනෙක් විශේෂයෙන්ම දැනගන්න ඕනේ මේ තමන්ගේ භාවනා කටයුත්ත එහෙම නැත්නම් මේ ප්‍රතිපදාව එහෙම මේ නැත්නම් මේ කෙලස් කපන වැඩේ පරිහානියට ලක් වෙන කරුණු තියෙනවා පරිහානියට ලකුණු කරු ඔක්කොම Taman තුල තියෙන කිය. අපි කොච්චර ඒවට බාහිර කරුණු හොයන්න ගියත් ඒක මිත්‍යා දෘෂ්ටියකට වැටෙනවා. ඉතින් ඒක නිසා අපි ඉගෙන ගන්න ඉගෙන ගන්න මේ යන ගමනට තියෙන හානි කර දේ අපිට අරියාදු කරන දේ කොහෙන්ද කියලා කිසිම වෙලාවක සරුවචන් වහන්සේ හෝ සාරිපුත් මහ ස්වාමීන් වහන්සේ බාහිර කරනවා පෙන්නන්නේ නැහැ. ඒ නිසා අපි ඉගෙන ගන්න ඉගෙන ගන්න තේරෙනවා අපේ හාන භාගීය කරුණු නොදන්න නිසා අපි ඒකට කතන්දර ගොතනවා. එහෙම නැත්නම් ප්‍රපංච කරනවා. මට මේ කරන්න බැරි මේ මේ කාරණා නිසා කියලා. හැම එකක්ම ප්‍රබන්ධයක් මිස සත්‍ය නෙවෙයි. මොකද සත්‍ය අවබෝධ කරගත්තු උතුමන් වහන්සේලා අපෙන් ඉල්ලා හිටිනවා දැනගන්නේ කියලා. කතමේ අට ධම්මා හාන භාගිය. මේ හාන භාගිය කරුණු අට මොනවද කියලා ප්‍රශ්නයක් අහනවා. පන්තියට පැමිණිච්ච පන්ති වාර ගුරුවරයා පන්ති ළමයින්ගේ ප්‍රශ්න අහනවා. මේ ළමයින්ගේ උත්තර බලාපොරොත්තු නෙවෙයි. ඒකට කියන්නේ කත්තු කම්මිතා ප්‍රශ්න කියලා. මාත්‍රිකාව පෙන්වන්නේ අද මම කතා කරන්න හදන මාත්‍රිකාව මේකයි කියලා පෙන්වන්නේ ප්‍රශ්නක් මාත්. ඊට පස්සේ පිරිස නිස්සද්දව අහගෙන ඉන්නකොට එක්ක සරුවචාන්සේ නැත්නම් මෙතන සාරිපුත්‍ර මහ ස්වාමීන් වහන්සේ අට කුසී කුසීත වස්තුව. Taman පිරෙහෙන්න හේතුව කුසීත වස්තුවක්. නැත්නම් කම්මැලිකම. ඉතින් ඒක දැනගන්න දැන ගැනීම පවා කුසීත කුසීත කරන සුළුයි. කාට හරි කිව්වොත් මේ Tamange මේ ගමනේ හානිය බාහිර දෙයක් නෙවෙයි අතුලතම Tamange තියෙන මානසිකත්වයක් විතර බලපාන්නේ කියලා ඒක අහන්නත් හරි කම්මැලි කරනවා. නමුත් මේ ඉදිරිපත් කරන්නේ ඒ කාරණාව තේරුම් අරගෙන ඒක ඉක්මවපු ඒක යමක් කියන්න ප්‍රතිබල ව්‍යක්ත බලවත් උතුමන් වහන්සේ නමක් නිසා අහගෙන ඉන්නකොට අපි කොච්චරක් මේ කරුණු මෙතෙක්කල් මගාරවගෙන ඉක්මවාගෙන ගිහිල්ලා තියෙනවද කියලා තේරෙන්න තේරෙන්න තේරෙන්න කාරියට නිකන් සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ බුදුහාමුදුරුවෝ අපට වැඩේ කරන්නට ආශිර්වාදයක් දුන්නා වගේ. ඇත්තට මෙහෙම එකක් නෙවෙයි සිද්ධ වෙන්නේ. අපිම අපි ළඟ තියෙන මේ ජවය, මේ බලය, මේ ශක්තිය තේරුම් ගැනීමක් වෙන්නේ. නමුත් ඒක මේ වගේ උතුමන් වහන්සේ නමකගේ පෙන්වීමකින් තොරව ස්වංසිද්ධව මතුවෙන්නේ නැති රහසකුත් මේකේ තියෙනවා. මේ කවුරු පෙන්ලම දෙන්න ඕනේ පෙන්ලා දුන්නේ නැත්නම් අපි ඒකට හේතුව අපි මේ බාහිරේ හේවීම හරහා මේ කාරණා මග ඇරලා තියෙනවා. අපිට කරගන්න බැරි අසවලා නිසා. අසවල් දේ නිසා කියලා බාහිරේ හොයනවා. එතකොට අපි හෙවිය යුතු වෙන හොයන්නෙත් නැහැ. හැකි සංඥාවකුත් නැහැ. ඒ නිසා අර උත්මන් වහන්සේ නමක් ඇවිල්ලා ඒක පෙන්නකොට ওই බාහිර හොයන තාක්කල් කරන්න ප්‍රශ්නේ පැන යමක් පමණයි. උත්තරේ තියෙන්නේ මෙතනයි කියලා අපට සම්පූර්ණ නොසිතු නොවිරු එහෙම නැත්නම් පුබ්බේ අනනුසුතේසු ධම්මේසු පෙර නොඇසු නොවිරු ධර්මයකට හිතේ දාන්න පුළුවන්. අන්නේ හිත යොදලා බලනකොට පේනවා. මේ අවශ්‍ය හැම ප්‍රභාවයක්ම හැම ශක්තියක්ම තමයි ළඟ තියෙනවා. ඒ බව දන්නේ නැතිකම තමයි මෙතන අවිද්‍යාව වෙන්නේ. ඉතින් මේකෙදී සාරිපුත්ත මහ ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වන ලදයේ අට කුසීත වස්තු ඉදිරිපත් කරනවා අපි ඊයේ ඉදිරිපත් කරගත්තේ යම් කිසි කෙනෙකුට භික්ෂුවකට කරන්න තියෙන කාරණාවක් නැත්නම් බරපතල වැඩක් තියෙනකොට මේ බරපතල වැඩක් මට කරන්න තියෙන නිසා ඒක කරන්න ගියොත් අඟ ක්ලාන්තයටපත් වෙනවා වේසටපත් වෙනවායි කියලා වැඩේ කරන්න කල්ැතුවම කුසීත වෙලා ගිහිල්ලා නිදා ගන්නවා. එයා වැඩේ ආරම්භ කරන්නෙත් නැහැ. ඉතින් ඒක පළවෙනි කුසීත වස්තු විදිහට බුදුජානනාසේ පෙන්නනවා. කර්මාන්තයක් කිරීමට පෙර යමක් ආරම්භ කිරීමට පෙර. දැන් මේ ආද දෙවෙනි එක වශයෙන් ගන්න ඒක කරාට පස්සේ ඒ ඇතිවෙච්ච ක්ලමතය, ඒ ඇතිවෙච්ච වෙහෙස කර ගතිය නිසා මට දැන් නිදා ගන්න හොඳ අවස්ථාවක් කියලා ඒක නිදහතර කාරණාවක් කරගෙන ඊගාවට කරන්න තියෙන වැඩ පැත්තක දාලා අරකින් විවේක වෙනවා නැත්නම් නිදා ගන්නවා කියන එක. ඉතින් මේ කටයුත්ත මම ඊයේත් මතක් කරපු විදිහට අපි මේ ජීවිතේ බලාපොරොත්තු වෙන දේශපාලන ආර්ථික සමාජික ඕනම කාරණාවට යොදන්න පුළුවන්. ඒක නිසා අපි බැලුවොත් මේ බුද්ධ ආගමට කියලා සීමා කරන්නේ නැතුව ඕනෙම රටක නැත්නම් ඕනෙම කාලයක පහළ වෙච්චි ජාතික වීරයෙක්ගේ චරිතය ඒ කෙනා ඒ වීරත්වයටපත් වෙලා තියෙන්නේ මෙන්න මේ කුසීත වස්තු වලට අහු නොවීම නිසා. ඒ වීරත්වයයි මේ බුදුහාමරණ පේ බුදුහාමරපයි පෙන්වන්නට හදන සාරිපුත්‍ර සාංශේ පෙන්වන්න හදන ධීරත්වය අතර වෙනසකුත් තියෙනවා. ඒ හැම වීරයෙක්ම භෞතික දේවල් තමයි ළඟා වෙලා තියෙන්නේ. අපට මේ කාරණාව තේරුම් අරගන්නකොට භාවනා කරන කෙනෙක් වශයෙන් හිතට වද්දාගත්තොත් ඒ වීරයෝ ලබාගත්ත ඒ වීරකම් උත් කරන්න පුළුවන්. ඊට පස්සේ ධීරකමක් කරන්න පුළුවන් Taman නිවන් දකින්න පුළුවන්. මේ දෙක අතර වෙනස උගව දෙනකොට ඒක තේරෙන්නේ නැහැ. මොකද උග දෙනෙක් ජීවිතේ දිහා බලන්නේ මේ ආර්ථික ලාභ, දේශපාලන ලාභ නිසා. ඒ නිසා අපිට මේ කුසීත වස්තු කතාව එහෙම ආර්ථික දේශපාලන සමාජික ප්‍රගතිය බලාපොරොත්තු වෙන දිනු බලාපොරොත්තු වෙන ලෞකිකයන්ටත් අතන වීරයන්ටත් සූරයන්ටත් ඉන්හිහාරගේ ධීරයන්ටත් මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒකේ ධීරත්වයටපත් වෙන නැත්නම් තමන්ගේ ඇත්ත ඇති හැටියෙන් දැනගන්න දැන ගැනීමට මේ අපි ළඟා කරගත්ත අපේ ජයග්‍රහණ පාවිච්චි කිරීම වැඩියෙන්ම අදාළ වෙන්නේ භාවනා කරන යෝගාවචිත තමයි. භවනා කරන්නට එන්න මේ වගේ තැනකට එන්න තෑහෙන දක්ෂකම් රාශියක් තියෙනවා. පෙරකල පිනක් තියෙනවා. සාර්ථකත්වයක් තියෙනවා. මොකද මේ සාර්ථකත්වය ඉක්මවල ඇති ඇටිය දැනගන්න එහෙම නැත්නම් මම කවුද කියලා දැනගන්න තාවිද්‍යාව දැනගන්න අර ඥානම පාවිච්චි කළ යුතු ආකාර දෙකෙන් වීරත්වයේ සඳහා අවශ්‍ය වෙන්නේ වීරිය බාහිර වස්තු වලට යොදවන එක ධීරත්වයේ සඳහා අවශ්‍ය වෙන්නේ ඒ වීරිය අධ්‍යාත්මික වස්තුකට යොදන එක. ඉතින් ඒ වෙනස බොහොම පොඩි දෙයක් කාර් එක ෆස්ට් ගියර් ෆෝවර්ඩ් ගියර් එකයි බෑක්වර්ඩ් ගියර් එකයි වගේ. දැන් අපි මේ බෑක්වර්ඩ් ගියර් එක දාගෙන පා ගන්නවා. මේක ඇද්දලා යනවා පිටිපස්සට. හරි පවර්ෆුල්. මේක ඉස්සරහට දාලා දෙන එකයි කරන්නේ. මෙතෙක් කල් දාලා තියෙන බෑක්වර්ඩ් එක ඉතින් පා ගන්න පා ගන්න පස්සට තමයි යන්නේ අපිට ඒක නිකන් සාමාන්‍ය දේ වෙලා. ඒ එන්ජින් එකම ඉස්සරහට දාලා ඉස්සරහට දාගත්තාම ෆෝවර්ඩ් එකට දාගත්තාම පේනවා මේ අධ්‍යාත්ම බහිද්දා වෙනසක් විතර අපි ලෞකික ඥාන හරහා නැත්තම් මේ භෞතික ඥාන හරහා අපි දිනු කරගන්න මේ ක්‍රම සහ විදිමයි භවනාදී යෙදෙන්නේ වෙනසකට තියෙන්නේ අපි ඒක දාන්නේ අජ්ජත්තික වස්තුවකට එහෙම නැත්නම් ඉංග්‍රීසියෙන් ඉන්සයිට් කියලා කියනවා. ඇතුළට හැර වෙන දෙයක් තියෙන්නේ. අන්න ওই දෙකේ වෙනස තේරුම් ගන්න නම් අපි භෞතික වශයෙන්, බාහිර වශයෙන්, ලෞකික වශයෙන් මේක තේරුම් කරගෙන ජයග්‍රහණ ලබාගෙන යම් ප්‍රමාණයකට සාර්ථක වෙනවා. සාර්ථක වුණාට පස්සේ ඒක අභ්‍යන්තරකරණය තමයි මේ මේ වගේ වැඩමුළුවකදී වෙන්නේ. ඉතින් ඒක නිසා අපිට යම් වෙලාවක අපි හිතමු අපිට කායි විවේකය ලබා ගන්න ඕන වුණයි කියලා. ශාසනයේ විවේක තුනක් මාර්ගෙන් කතා කරන වෙලාවක් තියෙනවා. කායි විවේකය කියලා කියන්නේ භෞතික වශයෙන් අපිට ගණ්‍යා කෙරෙන් කුලයා කෙරෙන් වෙන් වෙලා නික්මීමක් අවශ්‍ය වෙනවා. ඉතින් ඒක ලබා ගන්නවා කියන එක අපේ ඇසු කරන පිරිසකෙන් එච්චර ලේසි වැඩන්නේ. මොකද එතකොට අපි මෙතෙක් කල් අපි තාම ප්‍රේමනාපව හිටපු අපේ මගේ කියා ගන්න පිටසකින් වෙන්වීමක් <clears throat> අවශ්‍ය නැහැ. ඒකට ඇතුළෙමත් හරි අමාරුයි. ඒ පිරිස මේක අනුමත කරන්නේත් නැහැ. නිසා යම් වෙලාවක කෙනෙක් ඒ කියන කාය වේකේ ලබා ගත්තට පස්සේ ඒකෙන් ඇතිවෙන ඒ ලොකු හටනක් ලොකු කඩා ගැනීමක් කඩා ගත්තට පස්සේ උගාක් වෙලාවට ඒ කෙනා ඊගාවට කළ යුතු වීර්ය ඒ කියන්නේ කායික විවේකයට පස්සේ චිත්ත විවේකයේ සඳහා උත්සාහ ගන්න නැතුව අර කරගත්ත කාය විවේකයෙන් සතුටු වෙලා නින්දට වැටෙන ගතියක් තියෙනවා. ඉතින් ඒක තමයි යෝගාවචරයන් අතර සහ පැවිද්දන් අතර තියෙන ප්‍රශ්නේ. ඒ හැම කෙනෙක්ම විශාල කැපකිරීමක් කරලා තමයි ඒ ලබා ගන්න කාය විවේකේ ලබා ගන්න. අභිනිෂ්ක්‍මණය කියලා මේකට කියන්නේ. නික්මීම කියලා කියන්නේ. ඉතින් නික්මන වේලාවේදී භික්ෂුවක් නම් නැත්නම් සාමණේර කෙනෙක් නම් ඒ සිවුර අතර ගන්නකොට ඒ සබ්බ දුක්ඛ නිසරණ නිබ්බාන සත්‍ය කරණත්තායි මං කාසාවන් කහිත්වා පබ්බාජේත මං බන්තේ කියලා සිවුරු දෙක සිවුරු නමල අද්දනු දෙක උඩ තියාගෙන උපාධ්‍යයන් වහන්සේට ඒ සිවුරු පූජා කරලා කියනවා මේ කාට සිවුර අරගෙන මට මේ මේක අන්දලා මට පැවිදි දෙන්න සියලු දුක් ගිවන් කරන්න සබ්බ දුක්ඛ නිසරණ නිබ්බාන සත්‍ය කරණත්තායි කිය. නමුත් ටික කාලයක් යනකොට ඒක මතක නැති වෙලා ඉතින් ආයෙ දේශපාලනය කරන්න පටන් ගන්නවා. ආයෙ බිස්නස් කරන්න පටන් ගන්නවා. ආයෙ කේන්දර බලන්න පටන් ගන්නවා. ඇස් දෙකක් කරන්න පටන් ගන්නවා. කසාද මගුල් හදලා දෙන්න පටන් ගන්නවා. රසවල අර දෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක අර අච්චර ලොකු කරන කාරණාවක් කරලා ඊට පස්සේ ඒකට තරම් වෙන්නේ නැති ලාමක දෙයකට යනවා කියන එක ඒ කෙනාගේවත් මුවා වෙනවා. ඒ කෙනාගෙන් වැඩ ගන්න අයටත් ඒක මුවා වෙනවා. තේරෙන්නේ නැහැ මේ මොකද්ද උනේ කියලා. එතෙන්ද ගියේ කේ ඊගාව කටයුත්ත කරන්න අතනදී වීර්ය බහා තබල බෑ. එහෙම අච්චර ලොකු හටනක් දීලා අච්චර ලොකු අමාර්ථයකට ගිහිල්ලා ඒ කායිකේ ලබාගත් කෙනෙක් මේ මොකටද මේ කාය වේකේ මම ලබා ගත්තේ එතෙන් ගිහිල්ලා ආයෙ තටපරවන බුදියන්න නෙවෙයිනේ. බුබ්බඩ වෙන්න නෙවෙයිනේ. එතනින් එහාට යන්න අර වගේම ශක්තියක් අවශ්‍යයි. මේ ආවේ මේකටයි එක් කරෙන්න ඕනේ කියලා. ඉතින් හුඟක් වෙලාවට එහෙම කාලයක් යෝගාචරකම් කරපු කෙනෙක් නැත්නම් පැවිද්දකටපත් වෙච්ච කෙනෙක් දිහා බලලා ඒක නට මතක් කරලා දුන්නොත් ওই පළවෙනි පියවර තිබ්බයි කියලාම හතියර ඇරින්න එක නෙවෙයි කරන්න තියෙන ඊගා පියවරට යන්න ඕන කියලා. ඒ කෙනෙකුට ඒක කියනවත් දෙවෙනි පියවරක් ජයග්‍රහණය කරපු කෙනෙක් වෙන්න ඕන නැත්තම් කියන දේ අහන්නේ. ඇහුවත් ඒත්තු ගාලා දෙන්න හරියම. ඒත්තු ගත්තොත් යම් වෙලාවක ඒත්තු ගත්තොත් කියනවා එහෙනම් මට ගිය පාර ගියනම් ගිය සැරේ නම් මං ගිහි ගිය අතහැරියා තමයි. දැන් ගිහි ගිය අතහැරනට වැඩි අතහැරිල්ලක් අතාරින්න වෙනවා. පැවිද්දෙක් භාවනාවට එන්න. පුදුමාකාර මේ මේ මහරයාගේ තියෙන පුඩුව මල පුඩුව අර වෙන් කරගෙන ආවට පස්සේ ඒක විවිකකාරය විවිකකාරයක් කරගන්නවා එහෙම නැත්නම් වැඩිහිටි නිවාසයක් කරගන්නවා එහෙම නැත්නම් හුදු විනෝදයේ සඳහා ගත කරනවා හැම භාවනා මධ්‍යස්ථානයක අඩුපාඩු තියෙනවා ඒ පැවිද්ද තුළත් හරියට අඩුපාඩු තියෙනවා ඒ නිසා මේ චෝදනාව අපිට කරන්න බෑ කීකී අතාරපො නැති අය ඒගොල්ලෝ ඉන්නේ සාමාන්‍ය කාම ලෝකේ. ඒක සඳහා රණ්ඩු සරුවල් කර ගන්නවා, ගෝරි කර ගන්නවා. ඒක ඇති ප්‍රශ්නයක් නෑ. නමුත් අරඹලද වීර්යයකට පස්සේ දෙවෙනි වැඩේ කරන්නේ නැතුව බහා තමලද වීර්යයක් ඇති භාවයටපත් වීම පුස්කෑමක් විදියට පිලුණු වීමක් විදියට තමයි දකින්නේ. ඉතින් ඒක නිසා ඒ ආරම්භ ධාතු වීර්ය කියලා සමහරලාට මේකට කියනවා. නැත්නම් කාය විවේකේ ලබා ගැනීම කියලාත් කියනවා. ඒ ලබාගත් කාය විවේකයේ ඊගාර තියෙන චිත්ත විවේකයේ සඳහා පාවිච්චි කරන ප්‍රදේශය දිහා බැලුවොත් හැම ආගමික නායකයෙක්ම ඒ ඇති කරලද ඒ ශාසනයක ඊටාම අමාරුවෙන් තමයි එවැනි ශාසනයට ඇතුල් වෙලා ඊ ගාවට ලැබිය යුතු ඒ මානසික తত্ত্বය නැත්නම් චිත්ත විවේකේ ලබාගත යුත්තේ ඒක වෙන විදිහකට කියනවා කාය විවේකයේ සඳහා ගන්නාලද උපක්‍රම කාය විවේක සුවේ ලැබලා දුන්නට ඒ උපක්‍රම හරහා චිත්ත විවේකේ ලබා ගන්න බෑ. ඒකට වෙනමම සටන් උපක්‍රම වගේක් තියෙනවා. ඒකට වෙනමම ක්‍රමසාවිත ටිකක් තියෙනවා. ඒක වෙනම බේතක්. අර බේත ගත්තට පස්සේ ඒ බේත දිගට බිල්ල හරියන්නේ නැහැ. ඒක වෙනස් කරන්න ඕනේ. ආනේ යතින් බලනකොට කාලයක් යනකොට ඕනෙම ආගමක් පිරිහීමකට ලක් වෙනවා. මම ගිහි අතහැරියා කියන එකම සුසුකමක් කරගෙන ඊට පස්සේ ඒක වවාගෙන කන්න පටන් ගන්නවා. ඒකේ කටුකුරුන්දී ඥානන්ද ස්වාමීන් වහන්සේ මතක් කරනවා සමාල්ලාට නිදර්ශනයක් විදියට. ඔය කෝච්චි පෙට්ටි තියෙන්නේ යණ්ඩයි එන්ජින් එකට ගැටගහට පස්සේ යණ්ඩයි. නමුත් අනුරාධපුර වලනර පැතිවල කරන්නේ කෝච්චි පෙට්ටිය පාරෙන් අයින් කරලා ඒක පොඩි ස්ටේෂන් එකකට පාවිච්චි කරනවා. යන කටියට ටිකට් දෙන්න. ඊට පස්සේ එයා යන්නේ ඊගාවන යනට ටිකට් දෙන්න తాවකාලික ස්ටේෂන් එකක් වඩටපත් වෙනවා. කෝච්චි පෙට්ටිය හැදුවේ කෝච්චියට බැඳගෙන යන්නයි. නමුත් දැන් ඒක වැත්තකට වෙලා ඉතින් හුඟ දෙනෙක් කායි වේගය ලබාගෙන චිත්ත වේගය සඳහා කටයුතු කරන වෙනුවට අනික් කටි නිවන් දක්වන්න පටන් ගන්නවා. කොන්තරත් බාර ගන්නවා. ඉතින් ඒකට අරමසේ ස්ටේෂන් එක කම්පාර්ට්මන්ට් එක ස්ටේෂනරි වෙනවා. භාවනාදී හරියට පුස්කන තැනක් වෙයි. භාවනාවට කියලා බහැලා අතරමඟ අපි හිර වෙන තැන. ඒ මොකද අපි සෑහෙන කොටසක් කටයුතු කරව කෙනෙක් නිසා අපිම අපිට ලකුණු දී ගන්න දැන් හරියම අපි සෑහෙන වැඩක් කරව කට්ටිය වැඩක් කරව කෙනෙක්. ඒ නිසා මම දැන් ටිකක් විවේක වෙන්නම් කියලා. ඒක හරියට අර ඉබ්බයි හාවයි දෙන්න තරගයටපත් වෙලා හාව බොහොම අමාරුවෙන් ඉබ්බව කැමති කරගන්නවා. හාව දාන්න පැහැදිලිවම දිනනවායි කියලා. ඉතින් ඉබ්බා කියනවා බෑ කියලා සටනට පස්සේ බැරි තැන ඉදිරියපත් වුණාට පස්සේ ආවා පිමි දෙකක් පැන්නාට පස්සේ ඌට පින්න කොහොමදක් දිනනවද පොඩ්ඩක් බුදිය ගන්න. ගහක් ඇද්ද කියලා. අන්තිම මේ ජය කනුව ළඟදී මිනිස්සු ඔල්ලසන ඔල්ලරසන් ඇහෙන නිසා හැම ජය කරගෙන ඉතින්ට මම ගියොත් වැඩක් නැණ ඉබ්බටයි ටයි යන්න නම් ඉබ්බා ළඟට එනකම් මම පොඩ්ඩක් ආංශයක් දානවා කියලා බුදිය ගන්න. උදේ වලට ඉබ්බා වැඩේ අතාරින්න ඌ දිගටම වනු ගන්නවා ඌ දිනලා ගෝතාව ඇහෙනකොට තමයි ආවට හැරෙන්නේ. සටනෙන් පරාදයි. අපිත් මෙලෙක් කල් බුදුරු කී දෙනෙ දකින්නද? කී කොච්චරක් නික්මෙන්ටද? නික්මනට මේ ඉදිරියට යන ගමනේදී අපි ඒ ළඟා කරගත්ත මේ පුංචි දේ ඒක ලොකු වෙහසක් කරගෙන ඒක ලොකු නිදහසට කාරණාවක් කරගෙන කල්බුටුල් දැරලා කරබුටුල් දැරලා පැත්තල බුදිය ගන්න ගතිය තියෙනවා. ඒක මේ තරම් කටයුත්තක් කරපු කෙනෙකුට තරම් වෙන්නේ නැහැ. ඒ නිසා මේ කර්මාන්තයක් කෙරුවට පස්සේ ඒකෙන් ඇතිවෙච්ච කාය දරතය නිදහසට කාරණා කරගෙන නිදා ගන්න නිපජ්ජනය කරන කෙනාට කියන මේ බණ ටික යම් ප්‍රමාණයකට ඉස්සරහට ගිය කෙනෙකුට කියන එකක්. ඉතින් ඒක නිසා මේ මට්ටමට එන කෙනා හොඳ නරක දෙක දන්නේ නැති කෙනෙක් එහෙම නෙවෙයි. අනිවාර්යයෙන්ම හොඳ නරක දැනගෙන නරක පැත්තකට දාලා හොඳක් ලබා ගත කෙනෙක්. නමුත් මෙයා දන්නේ නැත්තම් දැනගන්න වෙන්නේ මේ බණක් අහලා මේ හොඳ නරක දෙකෙන් නරක අතහැරලා හොඳ වෙච්ච කෙනාට විතරයි පෙරදක්මක් වශයෙන් වඩා හොඳ දේ පේන්නේ. අන්නේ වඩා හොඳ දෙයට දෙන්න යන්නේ නැතුව තමයි ලබාගත් හොඳෙහි නතර වීම සාපයක්. ඉදිරි ගමනට තියෙන ප්‍රධානම බාධාව තමයි තමන්ගේ හොඳ ටික. ඒක අතාරින්න වෙනවා වඩා හොඳ තැනට යන්න. ඒක හරියට අර මුල්ම කරන අබිනිෂ්ක්‍මණය වගේ. ඒක නිසා කාය විවේකේ ඉඳලා චිත්ත විවේකයට යනකොට ඒ කරන අතහැරීම කාය විවේකයෙන් අපි ලබලා තිනවා. ඒක මදි ඒකෙන් කාය විකේ විතරයි දෙන්නේ චිත්ත විකේ ලබන්න වෙන සටන් උපක්‍රම වර්ගයක් තියෙනවා ඒ දෙය කරන්න ඕනේ අන්නේ කාය විකේ කරපේකන මෙන්න මේකට නග්ග ගන්න ඒ ඊගාව අභියෝගයට මුලිච්ච කර ගන්න ඊගාව අභියෝගයට ජවකවා ගන්න බුදුරජාන් වහන්සේ ඒකට කරන උසිගැන්වීම තමයි මේකෙන් කියවෙන්නේ උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි කාය විවේකයෙන් ආරණ්‍යගත වෙලා රුක්ක මූලගත වෙලා ශූන්‍යාකාරගත වෙනකොට ඒ කෙනාට ඊට පස්සේ වීතික්කම භූමියේ කෙලෙස් වලට තියෙන අවස්ථාව අඩුයි. අර සතෙක් මරන්න හොරකමක් කරන කාමීච්ඡාචාරය කරන බොරු කේලම් හිස්සචන පරිසවචන කියන මේ කායික වාචසික දුස් දුස්චරිත කාය දුස්චරිත වාචික දුස්චරිත වෙන්න තියෙන ඉඩ අඩුයි. එසේයට ඒවා කරමින් ඇතිවෙච්ච හිතේ දරද පරිලාහ නැති නිසා විවේකයක් ලැබෙනවා. ඒ නිසා ඒ ලැබිච්ච විවේකයේදී ආ චිත්ත විවේකයට හිත යොදුවොත් එහෙම මම වැඩක් කෙරුවා තමයි දැන් ඉතින් බුදියාන ඉඳලා බෑ මම මේ කරන්න ඕනේ කියලා යම් විදිහකට අරමණ ලද වීරියක් තේරුම් ගත්ත කෙනෙක් නම් එයා ඊගාට උත්සාහ කරන්නේ ඒ වීතික්කම කෙලස් භූමිය නෙවෙයි ඊගාට එන පරිඋත්ථාන භූමිය පරිඋත්ථාන භූමිය කියලා කියන්නේ නීවරණ පහත් එක්ක කරන මේ අභියෝගය. ඉතින් ඒ නීවරණ එක්ක කරන අභියෝගය අපි සීල සිල්වතා නැත්නම් සිල්වති සමාධි ශික්ෂාවට හිත නැංගීමක් නැත්නම් සමාධිය පිළිබඳව කරන සටන් මෙහෙවීමක් නැත්නම් සටන් උපක්‍රම තේරුම් ගැනීමක් මේක සරුවච්චන් වහන්සේ විශේෂයෙන්ම චුලසුඤ්ඤත වගේ සූත්‍රවල පෙන්ලා දීලා තියෙනවා. කීකෙන් නික්මෙච්ච නැති කෙනා සංසාරයට බැඳෙන්නේ කාම ගුණ නිසා. කාම ගුණ කියලා කියන්නේ ඇහැ කියන ඉඳුරන්ට අවශ්‍ය කරන්නා වූ රූප සහ සටහන් වර්ණ සහ සටහන් කියන මේ දෙක ලබා ගැනීමට හැපිනවඬ අපි කොච්චර වෙහෙස වෙනවද කියලා දන්නේ නැහැ. හැපිනවීම කර්මාන්ත සඳහා අපි විවිධ තැන් වලට යනවා රූප වාහිනී හදා ගන්නවා පත්‍ර බලනවා විවිධාකාර දේවල් බලලා ඇහැ විවිධ වර්ණ සටහන් වලට ගත කරන කන පිනවන්න බුදුමාකාරී අන්තර සූත්‍ර හදා හදා තාක්ෂණයේ කිය කියා නව කර්ම නව විද්‍යා තාක්ෂණය කියලා හදා ගන්නවා ඊට පස්සේ නාසයට විවිධ ගඳ සුවඳ ලබලා දෙන්න අපි ලෝකේ තියෙන ඕනෙම දෙයක් බොහොම පුංචි සෙන්ට් වගේ ಜಾති වලට පුදුමාකාර වේදමක් වේදම් කරනවා. ඒ රාජරාජ අමාත්‍යවරු පුංචි දෙකකට සීමාවක් නැහැ ඒකට. ඒ වගේම දිවට රසමස ලබාලා දෙන්න විවිධ කැම වර්ග උදේට එකයි දවල්ට එකයි රාත්‍රීට එකයි අතරමැදි වලට එකයි බීමට එකයි කැමරට පස්සේ එකයි ඉස්සරහා කැම එකයි පස්සේ කැම එකයි කියලා පුදුමාකාර වෙලාවක් එකට ගත කරනවා. ඊට පස්සේ මේ පස්සට විල්ලුද හොයන්න සැප ආසන හොයන්න යාන වාහන වලට පුදුමාකාර පිසක් ඒකටම ඊදලා ගත කරනවා අපි ගිහිල්ලා පුළුවන් විදියට ලබාගෙන බඩට ලුණු කැඳුනක් ගන්න පස්සට විල්ලුද තියෙන්න ඒක තමයි ලෝකයේ අද තියෙන මවාපෑම ඊට පස්සේ හිතට එන වල්බూరు අදහස් අනුව ක්‍රියාත්මක කරනවා ඒකේ සීමාවක් නැහැ ඔය ඔය හයේම කිසිම සීමාවක් නැහැ. කාගේ න්‍යායපත්‍රය දෙවැඩිය කියන්න දන්න. ඒකට බුදුරජාණන්සේ දෙන්නේ කාම ගුණ කියලා. මේ කාම ගුණයන්ගේ වෙන්වීම තමයි අපි අපි ගමු මේ නිදර්ශන හැටියට පළවෙනි කරලාද කෘත්‍යය. කාම ගුණයෙන් බේරලා අරණ්‍යයකට ගියා, රුක්ක මුල්කට ගියා, ශූන්‍යගාට ගියා. ගියාට පස්සේ මේ කෙනා අර කාම ගුණයන්ගෙන් වෙන්වීමට කය විවේක තැනකට අරගෙන ගියාට වීතික්කම කෙලෙස් වලින් දුරස්ත වෙලා විචිකම කෙලස් කරගන්න බැරි වගේ විවේක නිදහස් තැනකට ගියාට මේ කාම සංඥාව අර කාම ගුණයන්ටත් වඩා සූක්ෂම විදිහට ඊටත් වඩා ෂට විදිහට ඊටත් වඩා මායාවී විදිහට ඊටත් වඩා වංචනික විදිහට පහර දෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි වැඩමුළුවට ආවා. සීල් සමාදන් වුණා. අපි ඒ නීති ව්‍යවස්ථා රැකලා අපි ඇවිල්ලා භාවනා ආසනෙට වාඩි වුණා කියලා හිතුවා. දැන් හොඳටම දන්නවා මම දැන් මේ භාවනා කරලා ඉඳගත්තේ. ඉතින් ඉඳගෙන ඉවරලා අපි බොහොම සරල එහෙම නැත්නම් පුංචි අභියෝගයක් දෙනවා මේ හිත පුළුවන් තරම් මේ වීතික්‍රම කෙලෙස් වලින් අයින් කරගත්ත මේ හිත පරිඋත් ทาน කෙලෙස් වලින් අයින් කරගෙන ඉන්න කියලා. ඉඳගෙන ඉන්න කිසිම කෙනෙක්ගෙන් අහන්න බලන්න මේ කාමයෙන් අයින් කරගෙන ආපු හිත කොච්චර එච්චරනම් ඒ තමන් කරන ලද මේ කාම ගුණයන් පිළිබඳ මතක සටහන් වලින් නීවරණ විදිහට ඒ හිතට බැට දෙනවද කිව්වොත් කොච්චර සිල්ලරන් හිටියත් කොච්චර අරන්නේ ගත වුණත් එක චිත්තක්ෂණයක්වත් අපේ චිත්තසංතානේ කෙලෙසින් කෙලෙස් වලින් මිදී ගත කරන්නේ නැහැ. අනිවාර්යයෙන්ම අර කරන ලද gedara doredi කරන ලද කාමයන්ගේ සංඥාවලුලින් පිරීලා පැය 24ක් හිටියත් 24ක් පිරීලා. 12කට 12ක් පිළ. පැයකට පැයන් පිළ. ඉතින් එතකොට යාට තේරෙන්න පටන් ගන්නවා දැන් අර අලිමදිවට හරක් කියලා. ගෙදර ඉන්නකොට තිබුණ නැති තරම් පුදුම විදිහට කාමේ මතුවලා ඉන්න පටන් ගන්නවා. සමහරුන්ට වැඩි වෙනවා වගේ පේන. මොකද ගෙදර ඉන්නකොට දරුවන්ගේ ප්‍රශ්න තියෙනවා, ආර්ථික ප්‍රශ්න තියෙනවා, ලයිට් බිල් ගෙවන්න තියෙනවා, කුලී ගෙවන්න තියෙනවා. කල්පනා කරන්න වෙලාවක් නැහැ. දැන් මොකක්වත් නැහැ. හිත මේක හරියට කැලින් ගෙනාව මීහරක වගේ, කුළු මීහරක වගේ පුදුම විදිහට පෙළන්න පටන් අරගන්නවා. කිසිම දවසක අබිනිෂ්ක්‍මණයක් කරපු නැති කෙනෙකුට මේ ප්‍රශ්නට මුහුණ දෙන්න වෙන්නේ නැහැ. අබිනිෂ් කරපු කෙනාට විතරමයි තේරෙන්නේ අපි මේ විවේකයේ කියලා කාය විවේකයේ කියලා ලබා ගත්තට ඒක බුද්ධි විඳින්න ඕනයි කියලා ක්‍රියාකාරකම් නතර කරලා චිත්ත ප්‍රවෘත්ති දිහා බලන්න හිටියොත් වෙන්නේ මොකද්ද කියලා බලන්න හිටියොත් ඒක සදාචලයන්තරයක් තියෙන ඇතුලේ. කාමෙන් අයින් වුණාට කාම සංඥාවෙන් කොහොමඩක්වත් අයින් වෙන්න බෑ. ඉතින් මේක මේ යෝගාවචරයට කියාගන්න බැරි පශ්චාත්තාපයක් බාටපත් වෙනවා. මෙයා හිතනවා මම විතරයි මට විතරයි මේක වෙලා තියෙන්නේ කියලා. එහෙම නැත්නම් මේ කාම සංඥාව පෞද්ගලිකකරණය කරගන්න. මගේ තියෙන මොකක් හරි අඩුපාඩු නිසා සීල නැති නිසා ආරක නැති නිසා මේක නැති නිසා මගේ හිත පෙලෙනවයි කියලා විරි ආරම්භ කරන්නේ නැතුව එයා හිතනවා මං ගිහිගේ අතහැරපේකේ අඩුවක් වෙන්න ඇති. ඒව නැත්නම් සීලේ අඩුවක් වෙන්න ඇති. මොකක් හරි අඩුවක් වෙන්න ඇති කියලා මේ කාමයෙන් කර අරගත් අපේ හිත කාම සංඥාවෙන් කරන මේ හිරිහැරය ඉදිරියේ ගොළු භාවයටපත් වෙනවා. එතකොට ඉතින් ਸਰුවචනාංශයට සිද්ධ වෙනවා. ඒ කෙනාට මේ ਸਰුවචනාංශ නිසා නෙමේ අබිනිෂ්ක්‍මණයක් කරේ සාසන වෙනුවෙන්. දැන් මේ මනස කියන්නේත් නැහැ. මගේ ඉඳගත්තට පස්සේ මට එකම චිත්තක්ෂණයකවත් හිත පිරිසුදු නෑ. හිත දිගටම අර කාම සංඥාවලින් පිරලා කෙනෙක් අතින් කියුණයි කියමු. මම බොහොම අමාරුවෙන් සතුම් මැරීමෙන් වෙන් වුණා, කාමීත්‍යචාරයෙන් වෙන් වුණා, බරු මේ හොරකම් කිරීම වෙන් වුණා බරු කේලම් හිස් වචන පරිස වචන වෙන් වුණාට මේ කයෙන් වචනෙන් වෙන් වුණාට හිතේ කිසිසේත්ම වෙන්වීමක් වෙන්නේ ඉතින් ඒකේ සංඥාව, ඒකේ හේවණල්ල, ඒකේ දේ වැඩ කරන්න පටන් ගන්න. කොච්චරද කියනවා විඳගෙන ඉන්න හැම මුළු පැයකම පැය මෙහෙමයි. මේක අපි කියමු උත්‍රාජානංශ කියා ගන්න පුළුවන් උනායි කිය. මේක මට වෙච්ච එකක් නෙවෙයි, අත්තරක්ක් නෙවෙයි. මේක තමයි මානව මනස. මේක තමයි විශ්වගත தත්ත්වය කියලා. කවුරු හරි කිව්වොත් ඔබ වහන්සේ කියපු නිසා අපි ඔන්න කීකී අතහැරියා. දැන් අලිමන්ජුවට හරක් gedare ඉන්නවටත් වැඩිය ප්‍රශ්න. දිග්ගටම එන්න පටන් ගන්නවා කියලා ඒතර බුදුජානන්සේ දෙනවා ඒ කර්මාන්තේ කරපු එක්කන නැත්තම් ගීගේ අතාරපු එක්කනට චිත්ත විවේකේ සඳහා කළ යුත්තක් තියෙනවා ගීගේ අතහැරීම අබිනිෂ්ක්‍මණය කරන එකත් Tamangeම ශක්තියෙන් සපයා ගන්න එකක් ඊට පස්සේ බුදුරජාණන් සඳහන් කරනවා කාම ගුණයන්ගෙන් අයින් වෙච්ච හිත කාම සංඥාවෙන් බැටදෙනවා කියන එක උඹට විතරක් වෙන එකක් නෙවෙයි මාත් ඔක ලක්ෂ කෝටි වාරයක් කරලා දිනවා. මේ වෙලාවේ මේ ලෝකෙම ලක්ෂ ගාණක් ඔක විදිනවා. ඔක න්‍යාය ධර්මයක්. කාමයෙන් වෙන්වීමට අබිනිෂ්ක්‍මණය ගිහි ගිය අතහැරීම කරනවා. සීලයක් සමාදන් වීම කරනවා. ඊට ආවට පස්සේ ඒ සමාදන් වෙච්ච සීලෙන් ඔකට උත්තර ලැබෙන එකට වෙනම බේතක් වොන්න ඕනේ. ඔබ රූපයක් සමාදන් වෙන්න ඕනේ. රූපේ හිත යොදලා ඉන්නා තාක්කල් හිත කාම සංඥාවෙන් අයින් කරන්න පුළුවන්. කාම සංඥාව අයින් කරන්න ඉබේ සිද්ධ වෙන්නේ නැහැ. ඒ කාම සංඥාව ප්‍රතිස්ථාපනය කරන්න රූපයක් සමාදන් වෙන්න වෙනවා. රූපේ ඉන්න චිත්තක්ෂණ ගාන කොච්චරද? ඒ තාක් චිත්තක්ෂණ ගානක් ඔබ කාමෙන් සහ කාම සංඥාවේ අයින් වෙනවා. ඒ නිසා රූපයක් සමාදන් වෙන්න කියනවා. ඒකට අපි කායනුපස්සනාව කියලා කියනවා. රූප කර්මස්ථානයි කියලා කියනවා. එතකොට කරන ලද කර්මාන්තයේ ඇති දැම්මට ඇති කියලා කරාරේන බුබ්බඩ වෙන බුදිය ගන්න කෙනාට මේ ප්‍රශ්නේ අහන්නවත් බෑ. මම ගෙදරින් අයින් වෙලා විවේක ස්ථානට ගියාට පස්සේ වෙනදටත් වඩා මගේ හිත දල දඬුයි නොදැමුණු තත්වයකටපත් වෙනවා. අදාන්ත තත්වයකටපත් වෙනවා. ඒකට බුදුරජාණන් වහන්සේගෙම දෙන නිදර්ශනයක් වශයෙන් කිව්වොත් කැලේ ඉන්න කුළුමී හරකා හරිම භයානක සතෙක්. කුළුමී හරක තමයි අමාරුම සතා මොකද ඌ නැගිටලා ගහන්න පටන් අරගත්තොත් හරිම හරිම වාසයි. මේ කුළුමී හරක තමයි මානවයා විසින් කුළුගති අයින් කරලා හාන්ට හීයට පියගහට කර තියන. ඉතින් අර කුළුමී හරක කැලේ ඉන්නකොට ඇත්තටම අදාන්ත උනත් සාමාන්‍ය උගේ ජීවන රටා බැලුවොත් කුළුමී හරක ඔය කකා ඉන සතා. මූ අල්ලගෙන ඇවිල්ලා ගමට බැඳගත්තට පස්සේ ගම් මැද්දේ මූ පුදුම විදිහට කලබල වෙන්න පටන් අර ගන්නවා කැලෙන් එළියට ගත්ත ගමන්. ඒ වාගේ තමයි අපේ හිත අර කාමයේම යෙදිලා කාම ගුණයන් හිම යෙදිලා ගත කරපු අපේ හිත මේ ශිෂ්ට ලෝකයකට ගෙනත් දාව ගමන් සීල හිතල ලෝකයකට ගෙනත් දාව ගමන් සිල් ලෝකයකට ගෙනත් දාව ගමන් කුළුමී හරකෙක් ගෙනල්ලා ගම්මැද්ද බැඳගත්තා වගේ පුතුමාකාර දඟලිලා දඟලන. ඉතින් ඒකේ කොයි කුළුමී හරකගෙත් ඇත. හැටි ඒක. එතකොට දැන් මේ කුළුමි හරකා හොඳ හයිය තියෙන එක. මේක දබණේ කරගත්තොත්, දපණේ තමා ගත්තොත් හොඳ හීයක් හගන්න පුළුවන්. හැබැයි ගෙන ආපු ගමන් කැලේ හිටරත් වැඩිය අදාහස තත්ත්වයටපත් වෙනවා. ආන්න ඒක යෝගාවචරය බුද්ධ විදිනෝ. හැබැයි යෝගාවචරය ගෙදරින් එනකොට එහෙම දෙයක් අපේක්ෂා කරගෙන නෙවෙයි එන්නේ. හිතන්නේ ගෙදර අත. කීකී අත අරපු නිසා මගේ හිත සාන්ත වෙයි, දාන්ත වෙයි, කීකරු වෙයි කියලා. වෙන්නේ සම්පූර්ණ වෙනස් එකක්. අන්න එතනදී පශ්චාත්තාප වෙන්නේ නැතුව මේක හරියට කියා ගන්න පුළුවන් නම් එතකොට බුදුරජාණන්සේ දෙන උත්තරේ තමයි ඕක හයිය කණුව කර පොළවේ හොඳ කණුවක් ගහලා කුණ්‍යක් ගහලා උකට හොඳ වරපටයක් දාලා බැඳලා තියන්න ඕනේ හති වැටිලා දඟලලා බෙල්ල කඩා ගන්න දෙන්නේ නැතුව කනෝ මුල ලගින කම්ම ගැට ගහලා තියන්න. ඉතින් ඒක තමයි අපි මේ රූප කර්මත්තාන්ට හිත දානවා කියලා කියන්නේ. ඉතින් රූප කර්මත්තාන්ට හිත දාපු ගමන් අපේ හිත මෙතෙක් කල් තිබුණේ කාමයේ දනවන ඕජාව ගැන දෙන රස රස දේවල් දිගේ අනේක. දැන් අපි රූප කර්මස්ථාන කියලා දෙන්නේ ඒකාකාරී මධ්‍යස්ත අද්දකිය හැකි අරමුණක් තියලා කියනවා මෙහි හිත යොදවදවා ඉන්නේ කියලා. ඉතින් එතකොට අපේ හිත අර ප්‍රයත්න නිසා යම් විදිහකට රූපෙට හිත ගියත් අර කාම අරමුණ තරම් ඕජාව නැහැ මේකේ. රසේලවන ගතියක් නැහැ, විවිධත්වයක් නැහැ, සිද්ධි බහුල ගතියක් නැති නිසා අරමුණට හිත ගියත් ඒ නිකන් ලුණු කැඳ බොන්නා වාගේ. වතුල හොද්දයි බතුයි කන්නා වගේ. ඒක රසක් එන්නේ නැහැ. ඉතින් ඒක යෝගාවචරයා දන්නේ නැහැ. අර කාමේසා කාම සංඥා දුරවන් කිරීමට අරමුණක් වශයෙන් නිමිත්තක් වශයෙන් ආලම්බණයක් වශයෙන් මේ රූපේ දෙන්නේ මධ්‍යස්ථ අරමුණක්මයි දෙන්නේ. ප්‍රත්‍යක්ෂණය කළ හැකි අරමුණක්මයි දෙන්නේ. ස්වභාවයෙන් මතුවෙන අරමුණක්මයි දෙන්නේ. ඒකේ හිත බඳින්න බඳින්න බඳින්න කාමෙන් සහ කාම සංඥාවෙන් දුරවන් වෙනවා. නමුත් මේ හිත බැඳීම ස්වභාවයෙන් වෙන්නේ ඒකට ලොකු සද්ධාාවක් ඕන. ඒකට ලොකු වීරියක් ඕන. ඒකට ලොකු සතියක් ඕන. ඒකට ලොකු අදහන සුළු ගතියක් ඕන. අර ගිහි ගෙයින් නික්මීමට වඩා ශාසනය පිළිබඳව ලොකු යෙදවුමක් වීරියක් අර ගීගේ යේද නික්මීමට වඩා ප්‍රඥා සංප්‍රයුක්ත වීරියක් මෙතෙන්ට අවශ්‍යයි. ඒක සඳහා රහස වෙන්නේ කියනකොට පිළිගන්න කැමති නැති වෙයි. මේ ගෙවල් දොරවල් වල ඉන්නකොට අපිට තිබුණ මේ කාම ගුණයන් නියදී ගත කරන්නේත් එක්ක බලනකොට හිතට එන නීවරණ ඊට වඩා හොඳයි කියන එක තේරුම් ගන්න පුළුවන් වුණොත් යෝගාවචරය තුළ ක්‍රමසහවිදි බාරගනී. යෝගාවචර කරන්නේ නීවරණත් එක්ක රණ්ඩු වෙන එක. රණ්ඩු කෙච්ච ගමන් අකාර දුම්බල ගැහුවා වගේ හිත ඇවිස්සෙනවා. ඒ නිසා පුළුවන් කොච්චර කාලයක් ඇයිද යෝගාවචරයට මේ gedara dure ඉන්නකොට අපි සතුන් මැරීම හොරකම් කිරීම කාමීත්‍යචාරය ආදී කායික දුස්චරිත කරනවා. නැත්තම් කරනවා. නැත්තම් බොරු කේලා මේ සචන පරිසචන ආදී වචන කතා කිරීම කරනවා නැත්තම් කරනවා. ඒක වහපු ගමන් හිතින් කාමීත්‍යචාරණ වේගෙ කෙරෙන්නේ. කාම ඡන්දේ ඒ කරන දේවල් පිළිබඳ කැමැත්තක් එන්න පටන් ගන්නවා. අර කාම මිත්‍යාචාරට වැඩිය මේ කර්ම ඡන්දේ හොඳයි. මොකද ඒක තමයි වීතික්‍රමණය වෙලා නැහැ. මනසේ තියෙන්නේ. හැබැයි මට තරම් නැහැ. ඒ වගේම මම හොරකමක් කරන්නේ හැබැයි ලාභ වැඩි කරගන්න, Tamange කුට්ටිය කඩා ගන්න, ලාභ සත්කාර පරිසංයුත් විතර්ක එනවා. ඒක තාම පරිසරාණයක් කරලා නැහැ, වීතික්‍රමණය කරලා නැහැ, සමාජ මේ ආචාර පද්ධතියට හානි කරලා නැහැ. ඒ නිසා ඒ තරම්ම හානියක් නැතුවට මේ ඇති වෙන කාමච්ඡන්දේ සම්බන්ධ මේ හිතිවිලි කාම ගුණ තරම්ම නපුරු නැහැ. ඒක නිසා මේ කාමච්ඡන්දය කාමේ නැති වුණොට කාමච්ඡන්දේ මතුවෙනවා. ඒකට සාදර වෙලා ඒක න්‍යාය ධර්මයක් මට විතරක් වෙන එකක් නෙමෙයි කියලා මේ කාමච්ඡන්දේනකොට ඒකට ද්වේෂ කරන්නේ නැතුව කාමච්ඡන්දේ කාමච්ඡන්දේ වශයෙන් තේරුම් ගත්තොත් ඒක බෞද්ධයෙකුට කොහොමඩක්වත් කරන්න බෑ. බෞද්ධ අනිවාර්යයෙන්ම ද්වේෂ කරනවා හේතර කාමච්ඡන්ද එනකොට. නමුත් ද්වේෂ කරපු ගමන් කාමච්ඡන්දේ පොහොරක් වැටේ. ඒ වෙනුවට යෝගාචර දැනගන්න ඕනේ මේ අරමුණක හිත නැති මූල කර්මස්ථානයේ හිත නැති සතියේ හිත නැති හැම වෙලාවෙම අපි දැන හෝ නොදැන කාමයට කාමසංචයට පොහොර දානවා. ඒ නිසා අමෝහරයි තමයි මිහිරියාවක් නැහැ තමයි ඒකාකාරී තමයි අරමුණේම හිත පවත්තන ඉන්න එක මේ කාමයට සහ කාමච්ඡන්දයට දෙන්න තියෙන උත්තරේ ඒ නිසා මම අහිංසකව පුළුවන් තරම් මම ඉදිරියෙන් තියාගත් අරමුණේ හිත පවත්තන්න ඕනේ කියලා උත්සාහ කරන්න නම් එන කාමච්ඡන්දයත් එක්ක ගැටෙන්නේ නැති ගතියක් නැත්නම් කාමච්ඡන්දයට ද්වේෂ කරන්නේ නැති ගතියක් කාමයට වඩා කාම ගුණයන්ට වඩා කාමච්ඡන්දය හොඳයි කියලා එනත මේ නීවරණ ධර්ම අවබෝධ කිරීම අත්‍යවශ්‍ය දෙයක් බව අවබෝධ කරගන්න නිවනට ගැටිලා බෑ. ඒ ඒ පිළිබඳව විශේෂ දැනුමක් ලබන්න වෙනවා. ඒක පිළිබඳව දාර්ශනික හෝ දැනුමක් ලබන්න නිසා එනේන නීවරණ ධර්මයේ තේරුම් අරගෙන ඒ ඔක්කොටම තියෙන එක උත්තරය. මොකද්ද උත්තරේ? තමන් ඉදිරියෙන් තියාගත්ත මූල කර්මත්තාන්ට නැවත නැවත හිත දාන එක. ඒ දානකොට යෝගාවචරය අර නීවරණත් එක්ක හැප්පෙන්න ගියොත්, ගැටෙන්න ගියොත් ඒ යෝගාවචරගේ හිත පුදුමාකාර දරතේට පරිලාහයට වෙහෙසට අසහනකාරී තත්ත්වයකටපත් වෙනවා. ඉතින් ඒක නිසා අර ගිහි ගියත ඇරීමේදී ගන්න ප්‍රයත්නයක් නෙවෙයි ඊට වැඩිය සියුම් ප්‍රයත්නයක් මෙතෙදී ගන්න වෙනවා. ගිහි ගිය අතහැරියට පස්සේ කාම ගුණයන් අතහැරියට පස්සේ අනිවාර්යයෙන්ම හිතේ කාම සංඥා මතුවෙනවා. ඒ කාම සංඥාවට උත්තර දෙන්න බුදුරජාණන්සේ 100ක් බැඳිලා ඉන්නවා. උන්වහන්සේ දෙන උත්තරේ තමයි රූප කර්මස්ථාන. ඒ නිසා රූප කර්මස්ථානේ නැවත නැවත හිතියොදා. යොද යොදා ඉන්නකොට තමයි තේරෙන පටන් අර ගන්නවා මොන්න තරම් කාමච්ඡන්දයක් හිතට පැනලා ආවත් මයි ළඟ දැන් කාමච්ඡන්දයක් හිතට ඇවිල්ලා තියෙන්නේ කියන දැනීම කාමච්ඡන්දයෙන් වහන්න බෑ. මගේ හිතට දැන් තියෙන ව්‍යාපාදේ කියලා නැත්නම් තරහ කියලා නුරුස්නාගතිය කියලා ඉන්න බෑ වේදනාව කියලා දැනගන්නකොට ඒ වේදනාව නැත්නම් නුරුස්නාගතිය කොච්චර ආවත් ඒක කවදා 100%ක් නගින්නේ මට දැන් තියෙන්නේ කාමච්ඡන්දය නෙමෙයි ද්වේෂය කියලා දැනගැනීමේ හැකියාව යෝගාවචරයට තියෙනවා. ඒක මනුස්ස මනසේ මේ ජම්මලාභයක්. ඊට පස්සේ මට තියෙන්නේ මේ කම්මැලිකම කියලා හිතමු. මට නිදිමතයි. එහෙම නැත්නම් මට එපා වෙනවයි කියලා. ඒ නිදිමතට බෑ නිදිමත අවබෝධ කරන බගතිය මකලදා. නිදිමත තියෙනකොට නිදිමත තියෙනවා කියලා දැනගන්න පුළුවන්. ඒ කාමච්ඡන්දෙන් නෙවෙයි කියලා දැනගන්න. පුලන් දුවේ ව්‍යාබාධයෙන් නෙවෙයි කියලා දැනගන්න. මේ තියෙන කුසිතකම්. මේ තීන මිද්දේ කියලා දැනගන්න පුළුවන්. ඉතින් මේ තීන මිද්දේ ආපෙලාදී තීන මිද්දේ ආબોධ කරන්නේ නැතුව වීර්ය ආපෙලාදී තීන මිද්දේ ආબોධ කරන්න බෑ. ඒ නිසා තීන මිද්දේ ආපම තීන මිද්දේ දැනගන්න ඕන. ඉතින් අපිට වෙලා තියෙන්නේ අපි ඒක ප්‍රශ්නයක් විදියට බාරගන්න. තීන මිද්දේ කියන්නේ උත්තරයක්. කාමේ නැති වෙච්ච තැන තමයි කාම සංඥා වෙන්නේ කාම සංඥාවේ පහෙන් එකක් තමයි තීන මිද්දේ කියන්නේ. තීන මිද්දේ තීන මිද්දේ වශයෙන් දැන ගැනීමට භාවනා කළා තියෙන්න ඕනේ ඒක කාමයේ නෙවෙයි, ද්වේෂයේ නෙවෙයි තීන මිද්දේ කියලා ආબોධ කරන්න මහා ලොකු බෞද්ධ ආගමේ දැනුමක් අවුන කරන්නේ හැබැයි ඒකට සෙල්ලක්කාර ගතියක් අවශ්‍යයි. රැඩිකල් විදියට මේ කල්පනා කරන්න ඕන ගතිය තියෙනවා. ඊට පස්සේ උද්දච්ච කුක්කුච්ච කියලා අතීතයට දුවනවා හිත අනාගතයට දුවනවා. ඒ අතීතයට හැම වෙලාවෙම ඒ යෝගාචරයට තේරෙනවා. නැත්නම් යෝගාචරයට හැකියාව තියෙනවා. අතීතහනු ධාවනං චිත්තං වික්ඛෝපානපතිතං සමාධිස පරිපන්තෝ අතීතයේ ගියොත් හිත ඒකාන්තයෙන් වික්ෂෝපයටපත් වෙනවා. සමාධිය කැඩෙනවා. ඒ නිසා මගේ හිතේ තියෙන අතීතය කියලා දැනගැනීමේ හැකියාව අතීතයට හිත යද්දිමත් කරන්න පුළුවන් දෙයක්. කළ යුතු දෙයක්. ඒකට අනාගත සැලසුම්. කුක් මේ උද්දච්චය පහළ වෙනකොට මගේ හිතේ තියෙන ඉදිරිය කල්පනා කරලා හෙට වෙන දේ ගැන කල්පනා කරලා හිත වෙන දේ ගැනම හරි යෙදිලා හීන දකිමින් ඉන්නකොට තමයි දැනගන්න පුළුවන් මේ කාමච්ඡන්දේවත් ද්වේෂේවත් නිදිමතවත් නෙවෙයි දැන් තියෙන අනාගත සැලසුමක් කියලා අන්නේ අනාගත සැලසුමේ ඉන්නකොටම මම ඉන්නේ අනාගත සැලසුම කියලා දැනගැනීමේ ශක්තිය මානව මනසේ ඒක ජන්මලාභයක් ඒ වගේම විචිකිච්ඡා සැකේ ඔය කියන විදිහට ආනාපාන දිහා බලලා ඔච්චර දුරට යන්න පුළුවන්ද? ඇවිදිනකොට වම දකුණ දකින්නේ කොහොමද නිවන් දකින්නේ? අවිදිනකොට වම දකුණ දකින්න පොරට නිවන් දකින්න පුළුවන් නම් ආමිගේ කට්ටියත් නිවන් දැකලා තියෙන්න පාද. ඉතින් එමුණ මාත් කොච්චර ඉන්නවද කවුරුත් නිවන් දැකලා නැහැ නේ. ඒගොල්ලොත් තියෙන තියෙන වෙලාවේ වම දකුණ බලනවා. මේවා හරියන්නේ නැහැ. ඔය ටිකක් කෙරුවට කමන්නේ නැහැ. ඔකට ඔච්චර සීරියස් ගන්න ඕනේ නැහැ කියලා අපි අපි කරන වැඩේ පිළිබඳවම අව탁සීරුවක් තියෙනවා. ඒකට අපි කියනවා විචිකිච්ඡාව කියලා. එමුණ සද්ධාව නැහැ. සද්ධාව නැති බව එතෙන්දිම Tamanටම තේරෙනවා. ඒක තේරුම් ගන්න පුළුවන්. ඒක මේ කෙනෙක්ගේ පුද්ගලික දක්ෂකමක් නෙවෙයි. ඒ ඒකේ ඉන්බිල්ට් සිස්ටම් එකක් තියෙන. ඒ නැත්තම් මොන නීවරණය ආවත් හිතට මම ඉන්නේ අසවල් නීවරණය කියලා දැනගැනීමේ ශක්තිය මකන්න නීවරණ වලට බෑ. මේක ගීගියත හැරීමේදී ගත්ත දක්ෂකමට වැඩිය දක්ෂකමක්. ඊටදී බොහොම සියුම් දක්ෂකමක්. අරකට අපි කියනවා නම් කාය විවේක ලබා ගැනීම සඳහා අපේ තිබුණ ප්‍රතිභා ඥානය කියලා මේකට කියනවා චිත්ත විවේක ලබා ගැනීම සඳහා තියෙන අපේ ප්‍රතිභා ඥානය. ඒක කාගවත් පුද්ගලික බුද්ධලයක් බෝධලයක් නෙවෙයි. ඇහැටි. මෙන්න මේක ප්‍රකාශ කරන්න පුළුවන් නම් මම භාවනා කර කර ඉන්නකොට නැත්නම් මම ඉඳගෙන ඉන්න ඉරියව බලනකොට නැත්නම් ආස්වාද ප්‍රසවාස බලනකොට මට යම් දෙයකට ආශාවක් ආවා. එහෙම නැත්නම් කාම ආශාවක් මතුවුණා. ඉතින් අපේ බුද්ධ ආගම මේ පටල තේරුම් ගන්න එපා. මේක නොකියන එක සදාචාරය කරලානේ අපිට උගන්ලා දෙන්නේ. කියන එක හර නෑ කියලානේ. අන්න ඕක නෑ අබෞද්ධයගා. ඕක නෑ පොඩි ළමයා ගාවත් නෑ. ඕක නෑ දක්ෂ කාරණා තේරුම් ගතයා කියනවා මට භාවනා කරන්න බැරි මට කාමයක් ආවයි කිය. ඒ කියමන නඩුවේ උසාවිය වෙලාවේ උසාවියේදී කියුනේ නැත්තම් ඔක සදාචාරයක් කරගන්න ගියොත් එයාට කදාකත් මේ bitter සිවියක් වගේ තියෙන මේ පුංචි දෙය කඩාගෙන යන්න බෑ. එහෙම නැත්නම් මට ද්වේෂයක් ආවා. ඒකට නිකන් නිදර්ශන කිව්වොත් හරියට hina යනවා. නමුත් ඒක පොඩි පොඩි සෙල්ලමක් නෙමෙයි. ඔය මේ ජැක් කොන්ෆීල් මං හිතන්නේ. දැන් අවුරුදු මම හිතන්නේ 40කට විතර ඉස්සෙල්ලා තායිලන්තයට ඇවිල්ලා පැවිදුණා. පැවිදුණාට පස්සේ පැවිදුනේ මහානිකායි. එතකොට ඒකේ භාවනා ක්‍රමයක් තිබුණේ නැහැ. ඉතින් සුද්දෙක් ඉස්සල්ලාම ඇවිල්ලා පැවිදි වුණේ අවුරුදු 7 ඉස්සර නිසා නිකායටත් ලොකු දෙයක් සුද්දටත් ලොකු දෙයක් කවුරුත් වගේ බොහොම ජයට බල හිටියත් නමුත් මේ මිනිස්සයා ආවේ භාවනා කරන්න අපේ කියන්නේ කය කියලා පැවිදි වෙනවා වගේ භාවනා ක්‍රමයක් නැහැ. ඊට පස්සේ ආ බලනකොට හැමදාම උත්සව තියෙනවා. මෙයා පැවිදි වෙනකොටත් උත්සව, අටසිල් සමාදන් වෙනකොටත් උත්සව. මේ අවශ්‍ය බලව මේක උත්සව මිලක කියලා කෙලවරක් නැහැ. ආම්දුරණ කියලා කිව්වල මෙහෙම මම ආවේ මේකට නෙවෙයි. ඕගොල්ලන්ගේ බුද්ධ ආගම මේක වෙන්න ඇති. මම දන්න බුද්ධ ආගම භාවනා සඳහා තියෙන දවසකෝල අපි ළඟ නැහැ. ඊට පස්සේ කෝලේ නම් සෝරි ඉතින් අපි දෙගොල්ලම කසාදේ බැඳලා මොකද දැන් කසාදේ කටු ගන්න වෙනවා. පොරොන්දම් ගැලපෙන්නේ නැහැ. ඉතින් ආමර කෝල හැබැයි කලහ ආරණ්‍ය ක්‍රමයක් තියෙනවා. ඊතන භාවනාවක් තියෙනවා යන්නේ. ඊට පස්සේ ආචාන් චාහම්සෝ ගාට ගෙනිච්චලු. ඉතින් මෙයා දැකපු ගමන් ආචාන් චාහම්සෝ දැකපු ගමන් මෙයා හිතුවල දැන් මෙහා රහතන් වහන්සේ. ඉතින් පුදුමාකාර සද්ධාාවක් භාවනා කර කර කර ඉන්නකොට එක දවසක යනකොට අචාන්චා සුරුට්ටුවක් බොනවා දැක්කා. ඊපස්සේ ඊට කොහොමද කර රහතන් ආසම සුරුට්ටුවක් බොන්න බෑනේ. දැන් හිත ගන්නවා. දැන් ඉතින් භාවනාව දැන් ෂුවර් නෑ මොකද තමයි දැකපු මේ ආදර්ශ චරිතයේ ඒ තිතාගත්තලු කමන්නේ කරගෙන යන කියලා එක දවසක් යනකොට ලොකු හුටුවක වාඩිලා ඉඳගෙන මිනිස්සුන්ගේ වැඩ ගන්නවලු බයිනවලු මිනිස්සුන්ගේ ඊට පස්සේ සලු එහෙනම් කොහොමඩක්වත් වෙන්න බෑ මම මේ පළවෙනි එක වගේ නෙමෙයි මේකත් එනකොට පළවෙනි ආහඳුරන්නත් වැඩිය ඉතනක් කළා දැන් අචාන්ච ආහඳුරුගා ඉස්සරහට ගිහලා කියනවලු ස්වාමීන් වහන්සේ මම සිවුරු අරින්න යනවා අචාන්චා කළ ප්‍රශ්න නැහැ ඉතින් පොඩි වැඩක් නෙවෙයි ඒක සංස්කෘතික කරලා මෙහෙට අවිලම් සිවුරු අරින එක ඉතින් මෙයාට හිතනලු කියන්න ඕනේ කියලා කාරණාව කියන්නේ මොකද්ද? යකවල මම යම් බලාපොරොත්තුවක් යම් ආදර්ශයක් යම් කල්යාණ මිත්‍යක් බලාපොරොත්තුවෙන් ආවනම් එතනින් මේක කඩලා ගියයි. අචාන්චා මේ ඝන කනකට ගන්න නැතිලු. දැන් කොහොමද කළු උඹමයි කැඩුවේ කියන එක කොහොමද අචාන්චාට කියලා. මම ඔබ වහන්සේ ගැන බලාපොරොත්තු තිබ්බේ ඔබ වහන්සේ පිළිබඳ බලාපොරොත්තු සුන්නායි. අචාන්චා ඒත් ගණන් ගන්න නැතිලු. ඊට පස්සේ කිව්වලු මම සිවුරන ඊට පස්සේ කිව්වලු දැන් මම පිළිබඳ බලාපොරොත්තු තියෙන මම පිළිබඳ බලාපොරොත්තු කරනවා නම් මහත්යක හරි වටිනවනේ. දැන් මහත්යනේ දැන් හාමුදුරුවන්ට. ඒකට වෙලා තියෙනක හරි වටිනවා. මොකද ඔයා මං ගැන රහතන් වහන්සේ කියලා හිතාගෙන ඉතන මට වැඳ වැඳ ඉන්නවා මිසක කවදාකවත් රහතන් වහන්සේ නමක් වෙන්න හදන්නේ නැහනේ. දැන් ඔයා හිතන්නේ මම රහත් නෑ අචංච රහත් නෑ මම රහත් වෙනවා කියලා පටන් ගන්නට ওই වැඩේ වෙන්නේ නැතුව හරියන්නේ නැහැ මාත්‍යෝ. මම හම්දුන්නේ කියලා කියනකොටම ජැක්කොන් ෆීල්ඩ් කල්පනා වුණාලු මේ මාසෙට කෙලීම බණිද්දි. එතකොට ඒකෙම ධර්මයේ මත කරලා දෙනවනම් මෙයාගේ ඇත්තටම රහතන් වහන්සේ නමක් වෙන්නද කියලා. ඊට පස්සේ ලොමහනකම හරියි. ඒක කාටද කියන්න පුළුවන්නේ? මට ඔබ වහන්සේ කියන නොමනාපයක් පහළ වෙලා තියෙනවා. මම ඔබ හිතන්නේ මේ සුද්ධ චරිතයක් විදිහට එහෙම කියවෙන්නේ නැහැ අපි අපේ සදාචාරය මේක වලක් කරනවානේ. අන්න ඔතන තියෙන ගැටේ. අපි සෑහෙන පිම්මක් පැනලා තියෙන බටේ ලෝකෙකින් ඇවිල්ලා ඉස්ලාම් පැවිදිලා. ඒක සුදු වලියෙක් වගේ. දැන් සාමාන්‍ය සුදු ආමරු කෙනෙක් බුදු ආමරුන්ට වැඩිය ටිකක් උඩින් ඉන්නේ. කට්ටිය හැටි ඒක එහෙම තමයි. ඌ හැම කෙනාම බුදුහාමුදුර කියපු ගමන් මාත් කෑව සෑහෙන කෑමක් පණ්ඩිතාරාමේ ඉඳදී මට තේරෙනවා රහත්තල් ගාන කියන්න බැරි කෑමක් කන්නේ කියලා. ඒ පැනපු පිම්ම තියේදී අර ඊගාවට මේ තමන්ගේ ගුරුරයා කෙරේ තිබි විශ්වාසය මතයි මම මෙච්චර ලස්සන භාවනා කරනකෙ විශ්වාසය කැඩෙන දෙයක් උණයි කියලා එයාට මේක කියන ගතිය. ඒකට වෙලාවක් කලාවක් තියෙනවා මම කියන්නේ හන්දියක් හන්දියක් ගන්න කියලා කලාපත්තර ගහන්නේ කියලා. මේක බෞද්ධය ගාව නෑනේ. බෞද්ධ මේක වසංගනවනේ. වහින් ඔරෝ භාෂාවෙන් කතා කරන්නේ. ඉතින් එහෙම කියන්න පුළුවන් නම් ගුරුවරට හොඳ අවස්ථාවක් ලැබෙනවා පෙන්ලා දෙන්න. ඔතන වැඩ කරන ද්වේෂයක් තියෙන්නේ. ඔක දැකපන්. ද්වේෂය දැක්කොත් විතරක් ද්වේෂයෙන් මගහරින්න පුළුවන්කමක් තියෙනවා. ඕක බඩ බොක් අහංගන් හිටියොත් බඩේ biju අහංගක ඉන්නවා වගේ. කියවෙන්නේ නැත්තම් කරන්න බෑ. ඒ නිසා ගීගේ අතහැරීමට ගන්න ඥාණය, ගීගේ අතහැරට ගන්න ප්‍රයත්නය චිත්ත විවේකයේ සඳහා පාවිච්චි කරන්න බෑ. ඒකට වෙනම ක්‍රමසාවිදි තියෙනවා. ඒක ඊට වැඩිය ඍජු සංනිවේදනයක් යන්න ඕන. ඒ නිසා අපිට හිතට පහළ වෙන කාමච්ඡන්ද ව්‍යාපාද ආදී නීවරණ මතුවෙනකොට නීවරණයක් වශයෙන් මතුවීමම කාම ගුණයක් නොවන බවට සාක්ෂියක් නේ. කාම ගුණයක් වුණත් විතික්‍රමණය වෙනවා. සමාජ නීති උල්ලංඝනය වෙනවා. දැන් මෙතන උල්ලංඝනය වෙලා නැහැ. හිතට ඇවිල්ලා තියෙනවා පරිඋත්ථාන වෙලා තියෙනවා. Tamanට තේරෙනවා Taman එක හෙලි කරන්නේ නැතුව වසංගගෙන හිටියොත් ඒ ඒ හෙලි කරන්න තියෙන ඍජු භාවය ඒ තියෙන sannivedana ශක්තිය අවාසියට හිටිනවා සදාචාරවාදියාට සදාචාරවාදියා ඔක බඩේ බිජු තියාන කරබන් නිකන් වෙනවා ඉතින් ඒතකන් sannivedana වෙන්නේ නැහැ ගුරුවරට මේ කොට දාගන්න හම්බ අවස්ථාවක් ලැබෙන්නේ නැහැ ඉතින් ඒ නිසා කාට හරි තේරුම් ගන්න පුළුවන් නම් මේ ගීගේ අතහැරීමේදී අපි අතහරන සතුම් මැරීම, කාම මිත්‍යාචාර, හොරකම් කිරීම වගේ දේවල් අතහැරලාට පස්සේ හිතේ මතුවෙන මේ චිත්ත తত্ত্বය අවංකව හෙලි කිරීම සඳහා මොනම හේතුවක් නිසා හෝ අපි පසුබෑමක් වෙනවා නම් අපි පැකිලෙනවා නම් ඒකත් එක විදිහක කුසීතකමක් ඒකට හේතුව මෙතනදී මේකට කියන්නේ සදාචාරවාදී අපි බෞද්ධයෝ වශයෙන් අපි සදාචාරවාදී අපි අම්මලා තාත්තලා වැරද්දක් දැක්කොත් ගුරුවරයෙක් වැරද්දක් දැක්කොත් ආධ්‍යාත්මික ගුරුවරයෙක් වැරද්දක් දැක්කොත් එයාට ඒක හිතwidetildeව ගන්න නැතුව ප්‍රකාශ කිරීම අපි හිතනවා නොකළ යුත්තක් කියලා. ඉතින් ඒව කෙනා කවදාවත් Tamange වැරද්දක් දකේද? මගේ අම්මගේ තාත්තා වැරද්දක් දැකලා යාට අවස්ථාවක් ගන්න කියන්න බැරි මිනිස්සයාට Tamange ආධ්‍යාත්මික ගුරුවරයාගේ දේ දැකලා කෙලින් කියන්න බැරි මිනිස්සයාට ගුරුවරයෙක්ගේ වැරද්ද දැකලා කියන්න බෑ කවදාකවත් බෑනේ තමන්ගේ වැරද්දක් දකින්න. ඒ නිසා වැරද්ද දකින්න මේ මට්ටමේ කරන්නවත් බෑ. භාවනා වනසිකාරයේ වැරද්ද දකින්න ඊට ඉහා මට්ටමේ. ඒක නිසා මේ මතුවෙන නීවරණ ධර්ම ඉදිරියේ ගීගී අතහැරීමේදී ගන්න උපක්‍රම වැඩ කරන්නේ ඊට වඩා බොහෝම තියුණු උපකරණ රාශියක් මෙතන අවශ්‍ය වෙනවා. අන්න එතෙන්දී මතුවෙන මේ පරිඋත්ථාන කෙලෙස් නැත්තම් මේ කියන චිත්ත විවේකය සඳහා යෝගාවචරයට හරියට වැඩිය ආධ්‍යාත්මික පෞරුෂත්ව ලක්ෂණ සහ රුචි අරුචිකන් රාශියක් කැප කරන්න අන්න ඒකෙදී අපි ඍජු නෑ. අපි වෙන වෙන සුළුයි, චපලයි, වංචනිකයි, ෂටයි, මායාවි. ඉතින් චපල මායාවි ගති තියාගෙන ඉදිරියට යන්න බෑ. යන්න නම් කමඨාන සුද්ධ වෙන්න. කමඨාන සුද්ධ වෙන්න ලෙඩේ කියවෙන්න ඕන. ලෙඩේ වසංගන එක තමයි මේ බෞද්ධ විචයයට තියෙන ප්‍රධාන පාඩුවක් ඒක. ඒකෙදි තවත් පැත්තක් පෙන්ලා දෙන්න පුළුවන්. ඒකත් හරි ඇත්තක් මේ කියන්නේ පැත්තක් වුණාට ගිහිගේ ඉන්න මනුස්සය හිතන්න අපි ගිහිගේ කියලා කියන්නේ කාම ගුණයන්ම දවස ගත කරන මනුස්සයා කාම ගුණ වැඩි වීමයි කරන්නේ. ඉඳුරන් පිනවීමයි කරන්නේ. ඉතින් ඒ මනුස්සයා සංසාරයට බැඳෙන්නේ තණ්හාව නිසා. ඒක අපි අහලා තියෙනවා. ඒ කටියට දුක ඉන්නේ තණ්හාව නිසා බැඳෙන්නේ තණ්හාවේ. නමුත් අහලා නැහැ නැත්නම් අහන්න වෙනවා. ගීගේ අතාරුපේක්ෂණ තණ්හාවට බැඳෙන්නේ ද්වේෂය නිසා. බෝ යෝගාවචරය තණ්හා සන්දාල් බැඳෙන්නේ ද්වේෂය නිසා. කාම ගුණයන්නේ ඉන්න තාකල් තණ්හාව තිබුණාට පැවිද්දෝ පූර්ණ කායන භාවනා කරන කට්ටිය ළඟින් හොස්ත ළඟින් මැස්ස යන්න බෑ තද වෙනවනේ. දැන් ගෙදර ඉන්නකොට මැස්සෝ හිටියාට ඔක ප්‍රශ්නයක් නෑ. මෙහි ආවට පස්සේ මැස්සෙක් ආවොත් විනාසයි. ඊ අපි වැළුවා චිත්‍රපටියක් අර වීඩියෝ එකක් ඒ මේ හොඳ දක්ෂ සෙන් භාවනා කරන එකෙක් භාවනා කරනවා. ඉතින් බොහොම සීරියස් භාවනා කරනකොට මැස්සෙක් ඇවිල්ලා කර කර ඉන්න පස්සේ බලනකොට මැස්සෙක් පස්සේ නැගිටිනවා කඩුව ගන්න ගහන වැසට දෙකට යන හරියට මැස්සා දෙකට කැපෙනවා. ඒතර වෙන්නේ මේ කෑලි දෙකෙන් මැස්සෝ දෙන්නෙක් හැදෙනාද. දැන් මැස්සෝ දෙන්නෙක් කරකිනවා. අර පැනලා දීපුවාම දෙන්නම දෙකට දෙකට යනවා. දැන් හතර දෙනෙක් වෙනවා. දැන් හතරක් කරකිනවා. අන්තිමට මේ මැස්සෝ තේරෙන පටන් ගන්නවා මේ වැද්දේගේ ඔළුව පටේ මේ මැස්සෝ කරකිනවා වගේ කෝටියක් මැස්සෝ ගහන ගහනකින් මැස්ස දෙක වෙනවා. ඉතින් අන්තිමට මොනවාක්වත් කරගන්න බෑ වලාකුලක් වගේ මැස්ස කරගෙන පටන් ගන්නකොට මනුස්සයාට නිකන් අදහසක් මතුවෙනවා. මේ ගහක අත්තක එක මලක් තිනකොට මල් ගොඩක් තියෙන එක ලස්සනයිනේ. මල් නම් වැඩි වෙන්න වැඩි වෙන්න ලස්සනයි. මැස්සෝ වැඩි වෙන්න වැඩි වෙන්න ලස්සන නෑනේ. මටත් මේ වැඩි වෙන මැස්සෝ ගන්න අත්තක පිවිලා තියෙන මල් වගේ බලන්න පුළුවන් නම්. කියලා නිකන් උනාට පස්සේ ඒකම තියදි භාවනා කරනකොට එයාට පුතුමාකාර අවදි භාවයක් එන්න පටන් අර ගන්නවා මේ හැම මැස්සෙක්ම කරදර කරන්න කරන්න සතිය දිනු වෙනවා හැම චිත්තක්ෂණයකම එනේන මැස්සා අවදි භාවය වැඩි කරනවා. වැඩි කල්ලිවල මේ අද්දෙක් බලාපන් තියානකොට යාට තියෙනවා මල් පිටි ඇවිල්ලා අතට වැටෙනවා වගේ හැම මැස්සෙක්ම වැටේ දැනෙන්නේ මල් ගහේ මල් වතු වලින් මල් පිටි වැටලා බලන්නේ. ඉතින් යාට කිසි ප්‍රශ්නයක් නැහැ ඊට පස්සේ. ඒකම ඉදිරියට යන්න හේතුවක් වෙනවා. ගිතරදී බලන්න අපිට කවුරුහට කැස් ප්‍රශ්නයක් තියෙනවද කියලා? කවුරු ගොරෙව්වට ප්‍රශ්නයක් තියෙනවද කියලා? කම්මලින බල්ලට එන ගැහුවට ගානක් නැහැ නේ. දැන් මෙහි ආවට පස්සේ පොඩි සද්දයක් ආපු ගමන් අපි කිපෙන හැටි බලන්න. අපි ඒකට කතන්දර ගොතලා බැනලා අර මනුස්සයා මරණ දඬුවම නියම කරලා ඉවර වෙලානේ නිකන් හරි සභාවට කතා කරන්නේ. ඒතර බලන්න අපි අර රාග චරිතේ හිටපු අපි මෙතෙන් ආවට පස්සේ දැන් තනි ද්වේෂ චරිතයක් නැතින එක බුදුරජාණන්සේ පෙන්වන්නේ තුවාලයක් තියෙන කෙනෙක් කකුලේ තුවාලයක් තියෙන කෙනෙකුට තුවාලේ සනීප කරාන ඉස්සලා තුවාලේ සෝදන්න ඕනනේ වනමුකේ පාදනවයි කියලා කියන්නේ වනමුකේ පාදපුවාම රිදෙන වැඩිනේ වනමුකේ පාදන්න නැතුව බේත් දාන්න බෑනේ ඒ නිසා මේක සුද්ධ කරාට පස්සේ හුලං වැදුනත් සැප කරදරයක් අත තිබ්බත් කරදරයක් යෝගාවචරගේ මනස වනමුකේ පාදපු මනසක් තියෙනවා ඒකට පුංචි දෙයක් වටනත් හරීම සංවේදී ඉතින් මේ යෝගාවචරය මේ සංවේදී මනසට එන හැම එකක්ම බාධකයක් කරගන්නවානේ මේ සංවේදී භාවය වැඩිවීමක් කියන එක තේරුම් ගන්න බෑනේ යෝගාවචරයට. gederi ඉන්නකොට අපි ඔලොමලයි. අපේ හිත කිසිම සංවේදීකමක් නැහැ මොට්ට වෙච්ච පිහියක් වාගේ. මෙයාට පස්සේ පිහිය ගාලා ගත්තා වගේ අපිට හුලඟක් වැදුනත් මැස්සෙක් ආවත් මොන දේ තේරෙනවා. මෙන්න මේ තේරෙන ගතිය ඉඳුරංගේ ප්‍රණීත භාවයක් කියලා තේරුම් ගන්න පුළුවන් නම් එයාට තේරෙන පටන් ගන්නවා කී කී අධ්‍යයනයට පස්සේ මගේ හිත හරි සංවේදී ඒ නිසා මම මේ සංවේදී භාවයේ තියෙද්දිම මම ඉඳගෙන ඉන්න බා මට දිගට බලන්න බැරිද? එච්චරයි මට ඕන කරන්න. මට වෙන මොකක්වත් බාහන පාන නැතුණ කව. පිම්බීමකින් නැතුණ කවන්න. මේ මැස්ස වහන්නේ, කැස්ස ගහින්නේ, කහින්නේ, රස වහින්නේ. ඉඳගෙන ඉන්නකොටනේ ඔක්කොම තියෙදි ඉඳගෙන ඉන්න බව නැති කරන්න මැස්සන්න බෑනේ. Taman ඉඳගෙන ඉන්න බව දැන ගැනීම වළක්වන්න වැස්ස සද්දයකට බෑනේ. කැස්ස සද්දයකට බෑනේ. අපේ නුරුස්නා ගතිය නිසානේ අපිට සිද්ධ වෙලා තින්නේ භාවනා කරන වෙලාවදී කැහීම රාජකීය දඬුවම් දෙන්න මැස්ස සියල්ලම මරණ දඬුවම නේද? වැස්ස නතර කරන්න ඕනේ. ඉතින් එහෙමනේ අපි බලාපොරොත්තු අපි අර ගීගේ අතාරපන නිසා අපි ලොකු දේවල් බලාපොරොත්තු වෙනවානේ. ඒ නිසා අපිට තියෙන නුරුස්නා ගතිය තමයි තියෙන්නේ. ඒ නිසා කාට හරි දැනගන්න පුළුවන් වෙයිද? නැත්තම් මේක සටහන් කරගන්න පුළුවන් සතිය තියෙන බාට පළවෙනි ලකුණ තමයි නුරුස්නා ගතිය. අපිට සතිය එනකොට වෙනදා රුස්සන්න පුළුවන් දේවල් නුරුස්නා ගතිය එනවා. වෙනදා රුස්සන්න බැරි වුණාට අපි ගහනවා, බනිනවා, කලබල කරනවා. දැන් නෑ. දැන් අපි නුරුස්නා ගතිය එනකොට නුරුස්නා ගතිය ආවේ අවදි භාවයක් නිසා. අඳුනේ සතිය වැඩියෙන් අඳුරලා දුන්න මේ සතිය නිසා. ඒක නිසා මම මේ නුරුස්නා ගතිය වැඩි වෙන්න වැඩි වෙන්න භාවනාවේ ප්‍රතිඵලයක් මේ. මේ වනමුකේ පෑදිලා තියෙන නිසා මොන දියාවත් රිදෙනවා කියලා මේ නුරුස්නා ගතිය දැක ගන්න උත්සාහ කරොත් අපි ඒකට ප්‍රතික්‍රියා කරන වෙනුවට ඒක නැතිකරන්න ඒක මගහරින්න යන වෙනකොට නුරුස්නා ගතිය දැක ගැනීම අවදියක් සංවේදීකමක් ඉන්ද්‍රයන්ගේ දියුණුවක් කියන එක කිව්වට ඒක පිළිගන්න කවුරක්වත් කැමති නැහැ. අපි එන්නේ වෙනද රෙඩිය පුංචි පුංචි දේවල් පවා දැනෙනවා. එතකොට අපිට තේනවා භාවනා කරන ඉන්නකොට නිකන් කය පැද්දෙනවා වගේ. පැද්දෙනවද දන්නෙත් නැහැ නැද්ද දන්නෙත් නැහැ. නමුත් ඒක මේ භූමිකම්පාවකට වැඩිය ලොකුවට තේරෙනවා. බයකුත් ඇති කරනවා. එක පැත්තක් බර වැඩි. ඒක නාසිකයේ මන් නාසය විතර හුස්ම ගන්න. ඒකට ඉන්නවා දකුණු නාස් දකුණු පෙනහල්ලට නියුමෝනියා හිටලා දන්නෙත් නෑ. මොකක් හරි ප්‍රශ්නයක් වෙන්නද කියලා ඉතින් අර අර වැටහෙන එක කාරණයම එයා නూరుටම නේ ගන්නෙ. එහෙම නැත්නම් ආනාපානේ කරන්න ගියාම පිම්බිම හැකිලිම වැටෙනවා. පිම්බිම හැකිලිම කරන්න ගියාම ආනාපානේ වැටෙනවා. මොන මගුලක් හරි ගවන්න වැටෙන දෙයනේ ඕන කරන්නේ කයේ හිත තියන්න දැන් බෑ. මං ගියා ආනාපානේ ගන්න ඔන්න මට ආවේ පිම්බිම හැකිලිම. මෙන්න පිම්බිම හැකිලිම බලනකොට ඔන්න වදී ආනාපානේ පේනවා. දැන් මේ දෙකෙන්ම වෙන්නේ එළඹ සිටි සිහියෙන් මේක වෙලා තියෙන කියන එක තේරුම් ගන්න යෝගාචර මේ දෙකම අතිරේක ලාභ දෙකක් කියලා තේරුම් ගන්න බෑ. අර නුරුස්නා ගතිය හරියටම ඉල්ලන දේ ඕන කරන ගතිය. මේකට දෙන දල වචනේ තමයි නුරුස්නා ගතිය. ඒ නිසා භාවනා කරනකොට තමයි මතුවෙන මේ නුරුස්නා ගතිය භාවනාවේ සතියේ ඵලයක්. සතියේ දරුවේ සතියේ ආනිසංශයක් කියන එක තේරුම් ගත්තා නම් ඒක සරුවචනාංශයෙන් පෙන්නන්නේ හරිම සුන්දර ක්‍රමයකට. සරුවචනාංශය සඳහන් කරනවා ගිහිගේ අතාරපු කෙනා. අරණ්‍යයකට ගියාට පස්සේ අර ගිහිගෙතර තරම් සැප නැහැනේ. අරණ්‍යයකදී කාටවත් වෙන එක බත් ඇලියෙන් කන්න වෙනවා. ඔක්කොමලා බිම ඉඳ ගන්න වෙනවා. දින ඇඳක බුදියන්න වෙනවනේ. ඉතින් මේක අර gedara තරම් නැති නිසා හිතට ටිකක් හිරියර දායක ගතියක් තියෙනවා. ඒකට කියනවා මේ අරණ්‍ය ජීවිතයේ දරත පරිලාහ වගේක් තියෙනවා. ගෙදර උදේ ඉන්නකොට ඕනගේ එයා කන්ඩිෂන් දානවා නෝනාට 25ට ඕන නෝනා 25 දානවා වාත්ත 28 දාගන්න ඕන දෙයක් කරගන්න පුළුවන්. දැන් එයා එක කන්ඩිෂන් එක දාපුවාම මේ කම්පැනි දෙන්න කමේට ඉන්න ඕනේ පුළුවන් නම් කපා බැන්නම් කපා. ඉතින් මේක දරතයක් නේ. අපි මේ පොදු භාෂකම් වලට පුරුදු වෙන්න එපායි. ඉතින් මේ දරතය උදැන්නත් කියන ප්‍රමෝදයක් කරගන්න පුළුවන් නම් මේ දේ මං විඳින්නේ නිවන් ලබන්නනේ. මම මෙතෙන්ට ආවේ ඒකනේ ගිහි ගිය අතහැරලා කියලා. එනිසා මේ ලැබිච්ච දරතය ප්‍රමෝදයක් කරගන්න පුළුවන් නම්, තරුණ ප්‍රීතියක් කරගන්න පුළුවන් නම්, ප්‍රීතියක් කරගන්න පුළුවන් සති සම්පජඤ්ඤය තියෙන දෙයක් පාට කරගන්න පුළුවන් නම් පස්සද්ධියක් කරගන්න පුළුවන් නම් සුඛයක් කරගන්න පුළුවන් නම් ඒ මනුස්සයාට විතරයි නිවන් මාර්ගය තියෙන්නේ. ඊට පස්සේ කියනවා මම දැන් මේ ආරන්නේ ඔක්කොම මට කරන්න බෑ මම කොහොම හරි කරලා සාර්ථක වෙලා කයට හිත ගත්තයි කියලා හිතන්න. අපේ හිත ඉතාම සංවේදී විදියට කිස් ගහ කෙල්ලුණත් ඇහැ කැහුවත් කනට කබ ගැලුවත් කඳුළු ආවත් හැම එකක්ම වෙනදට වැඩිය ඇම්ප්ලිෆයි වෙන්න පටන් ගන්නවා. නිකන් දිගටම උත්තටම ටියුන් කරවෝ වයලින් එකක් වගේ. නැත්තම් හුත්තට ඇදිච්ච රබම්බරයක් වගේ තට්ටු දාපු ගමන් ම්ම් ගාලා බේස් වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ බේස් වීම හරි දරතයක්. අපි පුරුදු නැති එකක්. මොකද මේ භාවනා ප්‍රතිඵලයක් කියලා තේරුම් ගන්න මේක ප්‍රමෝද වෙන්න පුළුවන්ද කියලා බුදුසසුන සයන්. මේකට ප්‍රීතිය පහල කර ගන්න පුළුවන්ද කියලා. මේ සති සම්පජාඤ්ඤයේ ලකුණක් කියලා තේරුම් ගන්න පුළුවන්. මේක පස්සද්ධිය පහල කර ගන්න පුළුවන්. මේක සුඛයක් කර ගන්න පුළුවන්. පැමිණි දුක් පැණි රහයි කියලා සිංහලයේ කතාවක් කියලා තියෙන එක මම හරිම නිතරම මතක් කරන දෙයක්. මේ ගමනේ යනකොට පැමිණිච්ච මේ දරතය මේ පරිලාහය ප්‍රතිපදාවේ ඉන්න බවට ලකුණක් කරගන්න පුළුවන් නම් කෙලස් කැපෙන බවට කාම අරමුණු නෙවෙයි මේ කාම ගුණ නෙවෙයි මේ කාම සංඥාව කාම ගුණයන්ට වැඩිය කාම සංඥා කියන්නේ කෙලස් අරු තත්ත්වයක් මේක ආවේ සතිය නිසා ඒ නිසා මේ ඇතිවෙච්ච ඉද්දෙන ගතිය කුප්පණ ගතිය දාරතය පරිලාහය අසහනය නුරුස්නා ගතිය මේ දුක්ඛ සත්‍ය අවබෝධ කිරීමේ පාඩම් පන්ති කරගන්න පුළුවන් නම් අපි කොහොම කමඨාන් වார்த்தාව ලියයි අපි ඉන්න කමඨාන් වார்த்தාව මොන තරම් කාව්‍යමය දෙයක් වෙයිද අපි දැන් ලියන්නේ විරුද්ධ පක්ෂේ නායකයාට විරුද්ධව ආණ්ඩු පක්ෂයෙන් කතා කරන එකක් වගේ නේ අපේ කමඨාන් හැමදාම තියෙන්නේ චෝදනා පත්‍රයක් නෙදී කවදද අපිට පුළුවන් වෙන්නේ මේ අපි බලන බැල්ම අපි අපේ ජීවිතය දිහා අපෙන් අත්‍යන්තයෙන් කයෙන් එන සංඥාවල් දිහා පරමාර්ථ ධර්ම පැත්තෙන් බලන්න ගියා නම් අපිට තේරෙයි කෙවල් දොරයිනෝඩ මේක කරන්න බෑ. කෙරුවත් yaadෙන්නේ නැහැ. දැන් මෙතෙන් ඩාවට පස්සේ අපේ රචනා ශිල්පය අපේ ඉදිරිපත් කරන ස්වරූපේ චෝදනා පත්‍රයක් කරගන්න ගියොත් අපි විහිං මේක කටුකොහලක් වාටපත් කරනවා. කවදද අපේ චින්තනේ හැරෙන්නේ කාය විවේකයේ දැන් කෙරුවයි කියලා සතුටට වෙන්නේ නැතුව දැන් චිත්ත විවේකයේ සඳහා කටයුතු කරනකොට අපි ප්‍රශ්න ඉදිරිපත් කිරීම ප්‍රශ්න බලන හැටි සහ ප්‍රශ්න වාර්තා කිරීම සම්පූර්ණ විප්ලවයක් සිද්ධ වෙනවා. සිද්ධ වෙන්න ඕනේ. ඉතින් ඒක නිසා මේ පොට්ටපාද සූත්‍රයේදී සරුවචනාංශේ ඔන්න කයට හිත ගත්තා. කායය ගත්තාම කවදාකවත් නැත්නම් හැම හැමේ හැම තැනකින්ම සංඥා එන්න පටන් ගන්නවා. වැනෙන්න පටන් ගන්නවා. කූඹි දුවනවා වගේ තේරෙන පටන් ගන්නවා. වැස්සට අහු වුණා වගේ තේරෙන පටන් ගන්නවා. කූඩල්ල යනවා වගේ තේරෙනවා. හැම තැනකින්ම ස්නායු ක්‍රියාත්මක වෙනවා. ඇත්තටම කියන්න බෑ. ඇත්තටම සතෙක් ඉන්නවද නැද්ද කියලා. ආහනේ தත්තට එනකොට මේක මේ ප්‍රණීත භාවයේ වැඩිවීමක් කියලා ඒ ලැබෙන දරතය. ඝන වේදන් නැති තරම් මේක සංවේදී විදිහට එන එක ප්‍රමෝදයක් කරගන්න පුළුවන්. ඇත්තටම කියනවා මේ ගතිය ජම්මෙන් ගෙනාවු ඥානගත ශක්තියක්ද නැත්නම් මේ ජීවිතය අපි හැදෑරීම හරහා ඉගෙනගත්ත දෙයක්ද කියන එක තෝරන්න බෑ කියලා නියුරෝ සයන්ටිස්ලා කියනවා. යමක් මතුවෙච්චාම ඒයි සුබ පැත්ත දකින ගතිය සහ ඒකේ නපුර දකින ගතිය කියන එක මනුස්සයා ජාතකෙම්ම ගෙනාව එකක්ද? එහෙම නැත්නම් ඒක උගන්නලා පරිපාලනය හරහා කියලා දෙන්න පුළුවන්ද කියන එකට එක්ස්පෙරිමන්ට් එකක් ඩිසයින් කරන්න බෑ කියලා. කොච්චර කිව්වත් සමහරුන්ට තියෙන එකේ නරක පැත්තමයි දකින්නේ. බුදුරජාණන්සේ නෙමෙයි සාරිපුත්‍ර ස්වාමීන් නෙමෙයි ධම්මජීව හඳුරන්නේ කවුරු කිව්වත් භාවනා කරන්න ගියාම මැස්සෝ ඉන්න බෑ. භාවනා කරාම කැස්ස කහින්න බෑ. භාවනා කරාම වැස්ස වහින්න බෑ. ඉතින් කියනවා මේ සවුන්ඩ් ප්‍රූෆ් හෝල් එකක් දැම්මනම් ටක් ගාලා නිවන් යන්න පුළුවන්. යහටිට ඉන්ටර්කූලර් එක නැග්ගා වගේ බුක්කලා ගිහිල්ලා නිවෙනින් බහින්න බලන මොකද ඒ කට්ටියට ඕනේ දුක නැති දුක්ඛ සත්‍යයක් අවබෝධ කරගන්න හදා. මේ පළවෙනිම පෙන්ලා තියෙන ආර්ය දුක්ඛ සත්‍ය ලබන්න හදාන්නේ දුක නැතුව. මේ පෙන්වන්නේ මේ දුකේ තියෙන ස්වභාවයේ එක එක මේ මට්ටම් එක එක මේ tira ඇරෑර පෙන්වන්නේ කියන එක තේරුම් ගන්න නම් මේ ධර්තයක් පරිලාහයක් කතාහනයක් ආතතියක් වෙච්ච දේ ඇත්තටම කියනොනක් දරන්න පුළුවන්. ලැහැස්තිලා ගියොත් ඇත්තටම දරන්න පුළුවන්. නමුත් මවන්නේ කොට ඒක ගැළපෙනවද? මෙච්චර කව කරපු මට එන්නේ ඒ වගේ මාන්නයක් එනවා ඉසපි තෙල් ගාලා ඉසපීරා කොණ්ඩ බැඳපු බම් මෙන්න બોලේ මේ ගෑනිට මං එපාලු දැන් කියලා මේ එහෙම වෙන්න පුළුවන්ද කියලා ඇතුලෙන් එනවා කෙලස් පරිලාහය අන්න ඒක තේරුම් කළ දෙන්න බුදුහාම තේරුම් කළ දෙන මිසක් හදලා දෙන්න බෑනේ ඒ නිසා ගීගිය තැරීමේදී ඇති දක්ෂකම් කරලා තටු පොරවන බුදිය ගත්තට මේක හරියන්නේ නැහැ. ඊගාවට එනවා ඊට වැඩිය අභියෝගශීලී දෙයක්. හැබැයි එතෙන්දි ඕන කරලා තින්නේ තත්පිටි කන වීරියක් නෙවෙයි. ප්‍රඥා සම්ප්‍රයුක්ත වීරිය. ප්‍රඥා සම්ප්‍රයුක්ත වීරිය දිහා කරන්න හදන්නේ අපි මේ භාවනා කරගෙන යනකොට මේ පුංචි පුංචි දේවල් වලින් මේ මේ කිඹුල කනවා නෙවෙයි මේ වෙලාව සිද්ධ වෙන්නේ කොහිල කටුවයන් එක. අපිට මේ කිඹුල කන ඉවසන්න පුළුවන් මේ කොහිල කටුවයන් එක නෙවෙයි ඉවසන්න බැරි. භාවනා යෝගාවචරෝ කරන මේ දුක් ගැනවිල ටික තියා බලනකොට මේ හැම කෙනෙක්ම ඔය ටෙටි දුක් විඳපු කට්ටිය. මේ ආර්ථික දේවල් සඳහා දේශපාලන දේවල් සඳහා මේ භාවනා කරන්න කියලා හම්බ වෙන පුංචි දෙයකට ඉවසන්න නැති ගතිය තේරුම් ගන්න ඕනේ ඒක සීල ශික්ෂාව නෙවෙයි මේ කතා කරන්නේ සීල ශික්ෂාව සම්පූර්ණ වෙච්ච කෙනා විසින් කළ යුතු සමාධි ශික්ෂාව චිත්ත භාවනාව චිත්ත භාවනාදී මේ එන දේවල් එන තාලයට නැතුව ප්‍රතිපදාවට තියෙන විදියට බුදුහමර පෙළලා තියෙන විදියට පැමිණි දුක් පැනිරහයි කියන පැත්තෙන් බලන්න පටන් අරගත්තා. එමන්සගේ මොන තරම් අගයන් ආඩම්බරයන් වල වෙනසක් වෙයිද මොන තරම් රුචි අරුචිකම් වල වෙනසක් වෙයිද මොන තරම් කවුරු වද දෙන්න ආවත් යා වදය තමන්ගේ වාසියට හරව ගන්න මේ ශිල්පයේ ඥාන පිරිමකමක් තියෙනවද කියලා බලන්න තමන් වෙත එන කරදරය හරි පැත්තට හරවා ගැනීමේ ඥාන පිරිමේ ගතියක් උගත් නුගත් ගතියක්, දුප්පත් පොහසත් ගතියක්, බෞද්ධ බෞද්ධ ගතියක් තියෙනවා කියලා බලන්න. දාල වශයෙන් පේනවා බෞද්ධයට වාසියට හිටලා තියෙන කියලා. sorry. එච්චරයි මට කියන්න පුළුවන්. මොකද බෞද්ධයා Taman ගැන ඇසියුම් කරනවා හරි සැර වැඩි. ඒ නිසා යගෙන භාවනා කරන්න අපි ගියාම එම් බෑ මහින්න බෑ, කහින්න බෑ, මැස්සෝ ඉන්න බෑ වෙනම ලෝකයක් ඉල්ලනවා. නමුත් කවදා හෝ මේක තේරුම් අරගත්තොත් පේනවා. මේ මේ සීල ශික්ෂාවෙන් පස්සේ එන මේ සමාධි ශික්ෂාව නැත්තම් මේ චිත්ත භාවනාවේදී අපි උප්පත්තියෙම අපිට සමාන කුසලතාවයක් තියෙනවා. අපි ඒ උපක්‍රම පාවිච්චි කරන්නේ නැත්තේ මාන්නේ නිසානේ. මම කියන හැඟීම නිසානේ. තෘෂ්ණාව නිසානේ. කගී කියතනකට වැඩිය බොහොම සියුම් විදිහට පිටින්දි බලපාන. කාට හරි පුළුවන් වුණොත් මේ වෙලාවේදී බලන්න ලෑස්තිලා යන්න. තෝරණ කෙවල් හදන්න එපා යක්කුන්ට බය නැහැ. එන්න එපා භාවනාවට. මේ කයින් එන sannivedana වලට බය නැහැ. ඒකෙදි කයින් එන සංවිදින වලට බයක් තියේදී කරන භාවනාවට තමයි සමත භාවනාව කියන්නේ. එහා අපි අපි හිත මොකක් හරි අරමුණකට දාගෙන ඔක්කොම කැපිලා මේ ගල් ගුහාවට ගිය කෙනෙක් වගේ ඉන්න පුළුවන් ගතියක් තියෙන එක නැති එකක් නෙමෙයි. ඔය විපස්සනා භාවනාවට ගියාට පස්සේ අර කාම ಗುಣ වෙනුවට කාම සංඥාවෙන් එන දැවිලි තැවිලි ටික රූප කර්මස්ථානයක ඉඳගලා රූප කර්මස්ථානයක වේදිකාවක් කරන එක ඉඳලා බලනවා කාමේ නැති වුණාට කාම සංඥාව අපිට එක චිත්තක්ෂණයකත් අත නැර වද දෙන්නේ නැහැ. වද දුන්නට ඒ වද නොදැරිය හැකි තරම් දරුණු නැහැ. අන්න ඒක දකින්නකොට තමන්ගේ හිතේ ප්‍රතිශක්තියක් වැඩෙනවා. තමන්ගේ හිතේ සූර වීර දීර්ඝකමක් වැඩෙනවා. මේකට මූණ දෙන්න ගියොත් දවසින් දවස මොන දෙන්න මොන දෙන්න අපි තුල ක්‍රමසාවිදි රාශියක් එනවා. ඒ එන කවුරු මොක මොන තාලෙන් ආවත් අපි ඒක අපේ වාසියට හරව ගන්න දැන ගන්නවා. මම මේ යන්නේ සීල ශික්ෂාවෙන් නොලැබිච්ච විදියේ දුක පිළිබඳව දුක්ඛ සත්‍ය පිළිබඳව ගැඹුරු අධ්‍යයනයක් සිද්ධ වෙනවා සමාධි ශික්ෂාවේ. පැමිණි දුක් පැණි රහයි කියන එක. මෙහෙම කරලා අපි හිතමු කවදා හරි යෝගාවචරයට පුළුවන් වුණයි කියලා. මැස්සොත් වහනවා තමයි. මට වෙන්න තරම් භාවනා කරන්න බෑ. නමුත් මට සාමාන්‍යයෙන් මැස්ස වැස්සට වැහුවත් ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන්. මම ඒ දක්ෂකම බලනවා. කැස කැසට ඉඳගෙන ඉන්න දැන් දැනගන්න පුළුවන්. නැත්නම් අපි කියනවා ඇවිදින වෙලාවේදී සක්මන් කරනලාදී මම බාධා තමයි. ඒ වුණාට මම ඉඳගෙන නෙවෙයි ඇවිදිනවා කියන එක දැනගන්න පුළුවන්. යකි සරල දෙයක් අපි ඉස්සරහින් තියාගත්තොත් යෝගාවචරයට තේරෙන පටන් අර ගන්නවා මේ ශබ්ද මේ හිතවිලි මේ වේදනා කියන දේවල් තාප්ප වගේ එහා පැත්තේ විනිවිදින්න බැරි ඝන බහල ස්තර නෙවෙයි ඒව ඇහිදල් සහිත දැල් වගේ දේවල් ඉව විනිවිද බලන්න පුළුවන්කම තියෙනවා. කෙලස් ඝන බහල නැහැ. කෙලස් අතර අරමුණ බලන්න ඉඩක් තියෙනවා. ඇහිදල් තියෙනවා. අන්නේ ඇහිදල අස්සෙන් අරමුණ බලන වෙලාවක් එනවා. ඇහිදල් දලක් නැතුව කෙලින්ම අරමුණ බලන වෙලාවක් එනවා. ඉතින් සමත භාවනාවේදී අපි ඉල්ලන්නේ මේ ඇහිදල් මොකක්වත් නැතුව කෙලින්ම අරමුණට යන්න පුළුවන් වෙලාව සමත කියන. විපස්සනාවේදී කියනවා ඒ තරම් නැති වුණාට මේන සද්ද අතර වාරේ, හිතවිලි අතර වාරේ, වේදනා අතර වාරේ ඉඳගෙන ඉන්න බව බලන්න පුළුවන්. බලන බලන හැම චිත්තක්ෂණයකම අර සද්දවල තියෙන කෙලස් ප්‍රවාහය ඒ චිත්තක්ෂණේ කැඩලා යනවා. වේදනාවලින් එන කෙලස් ප්‍රවාහය ඒ චිත්තක්ෂණේ කැඩලා යනවා. හිතවිලි වලින් එන කෙලස් ප්‍රවාහය ඒ චිත්තක්ෂණේ කැඩලා. ඒ යෝගාවචරය කරන්නේ කෙලස් කපන එක නෙවෙයි කෙලස් පොඩි පොඩි කෑලි වලට කඩලා දාගන්න. ගැම්ම ගන්න දෙන්නේ නැහැ. ඒක එන තොරණේට ඒක එන Java කැවීම නතර කරලා තැන් තැන් වල කඩ කඩ කඩ කඩ යන්න ගියාම යෝගාවචරයට තේරෙනවා එහෙම කරනකොට Tamanට ඇති වෙන ආත්ම විශ්වාසය ඒ වගේම නැවත නැවත අරමුණට යනකොට අරමුණ කවදාවත් තමයි ප්‍රතික්ෂේප කරන්නේ. ආසර් ප්‍රසාසේ කවදාකවත් තමයි ප්‍රතික්ෂේප කරන්නේ. ඉඳගෙන ඉන්න ඉරියව තමයි කවදා ප්‍රතික්ෂේප කරන්නේ. ඇවිදින ඉරියව ප්‍රතික්ෂේප කරන්නේ. බුදුහාමුදුර අපිට දීලා තියෙන මේ ඉරියව්ව. අපි කොහේ රස්තියදු ගහලා ආවත් මේ ගෙදර දොර ඇරලා. මූල කර්මස්ථානේ දොර ඇරලා. ඉතින් මේක විස්තර කරන ඥානපෝනික ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා මේ සතිය කියන එක හරියට තේරුම් අරගත්තා නම් ඒ යෝගාවචරය දැනගනි අනෙක් ඕනම සෝබන හෝ අසෝබන හෝ ආගමික හෝ නොවන චෛසික වගේ නෙවෙයි සත්‍ය පිළිබඳ විශ්වාසයේ තිබුත් සත්‍ය කද්දාවත් විශ්වාසය කඩන්නේ කඩන්නේ මට ඕන කරුණ කරදරයක් තිබුණා මට ආනපානට එන්න පුළුවන් ගතිය කඩන්න කවුරක්වත් නැහැ ඇවිදින ඉන්න බව දැනගන්න පුළුවන් ශක්තිය කඩන්න කෙලෙස් වලට බෑ. මෙතනදී සරුවචාන් සඳහන් කර තුන සියලුම කෙලෙස් ධර්ම වලට වැඩිය සතිය බලවත් කියලා. හැබැයි ඒක ශිල්පීය ක්‍රමයට යොදවලා බලන්න ඕනේ ඒකේ ශක්තිය තේරෙන්නේ. කඩුවක් අතර ගත්තට ඔක්කොටම කඩු ශිල්ප කරන්න බෑ. ඒක සුකනමයේ විදිහට හරවන්න දැනගන්න ඕනේ. කඩුව වෙලාකට පලිහක් විදිහට වැඩ කරනවා. උලක් විදිහට වැඩ කරනවා. වැඩේ කැත්තක් විදිහට වැඩ කරනවා. ඒකේ ඒ විදිහට හසුරවන්න දන්න කෙනාට වැඩ දෙක තුනක් ගන්න පුළුවන්. ඒ වගේ මේ සත්‍ය විවිධාංගීකරණය කරේ නැත්තම් මේ බාධාවල් එනකොට ඒ තන කුසීත වෙලා දැන් බෑ මට කරන්න බෑ කහිනවා මට කරන්න බෑ වහිනවා කියන්නේ නැතුව මම මේක විනිවිදින්න ඕන කියලා බැලුවොත් කෙලස් කියලා කියන බොහොම දුර්වල දෙයක්. කොටින්ම කියනවා නම් කෙලස් වල කෙලි මූණ දිහා බැලුවත් කෙලස් පැකිලෙනවා. කෙලින්ම බලන එක විතරයි කරන්න අන්නේ බැලීම බලන්ඩ ගීගෙනික් මෙච්ච පමණින් හම්බ වෙන්නේ එක වැඩක් කළා සාර්ථක වෙච්ච බවනේ මේ ගුණය අපිට ලැබෙන්නේ. ඒ ගුණය තියෙනවා උරගා බලන්න. ඒ ඒකට යොද යොදා බලන්න. අනේ යොදලා බැලීම කරන්න ගියාට පස්සේ ඒ යෝගාවචරයට තේරෙන්න පටන් ගන්නවා අපි සාමාන්‍ය ජීවිතේ ගත කරන්නේ අපි දන්න පුංචි උපක්‍රම ටිකක් විතරයි ස්නායු වලින් බොහෝ පොඩි ප්‍රදේශයයි අපේ ශිල්ප කොටස විතරයි. අපේ තියෙන පූර්ණ හැකියාව ක්‍රියාවත් වෙන්නේ අභියෝගයක් ආවොත් පමණයි. අභියෝග නැත්තම් අපි මැට්ටෝ. අපි නිකම්ම නිකම් රෝබෝට්ස් විතරයි. අපි දන්න පාරේ යනවා මිසක් වටපිට බලන්න යන්නේ නැහැ. අර ආශ්‍යා කරත් බැඳගත්තට පස්සේ ඌට දෙපැත්තේ බ්ලින්කර්ස් දෙකක් හයි කරන්න ඕනේ නැත්නම් ආශ්‍යා කීකරු කරන්න බෑ. ඒ නිසා අපිටත් දාලා තියෙන අපේ ශිල්පෙට විතරක් අපි කොටු වෙලා අපි බැලියෝ බවටපත් වෙලා තියෙනවා. අපි දාසියෝ බවටපත් වෙලා තියෙනවා. අපි දන්න ටිකේ. නමුත් පූර්ණ හැකියාව දිහා බලන්න අභියෝගයක් ආපේ වෙලාවේදී ඒ තිත්තිද්දි සත්‍ය කඩන්න පුළුවන්. ඒජේදිත් මට ඉරියව බලන්න පුළුවන්. ඒක සමා සීල ශික්ෂා නෙමෙයික සමාධි ශික්ෂා කියලා කියන් බල යන්න ගියොත් මේ යෝගාවචරයට තේරෙන පටන් ගන්නවා මේ සතිය හරියටම ක්‍රියාත්මක වෙන්නේ බාධාවත් තියේදී පමණයි කියලා. කරදරයක් නැතුව අරමුණ දිහා බලා ඉන්නකොට ඉච්චර ලොකු සතියක් නැහැ. අපි නිකන් කාර් එකක් පිටණියකට දාලා chimpanzeeකට කිව්වොත් කරකෝපම් කියලා මොකක්වත් දෙන්නව කරකෝ කරකෝ ඉන්නේ. චිම්පන්සිට පාරගෙන යන්න බෑ. පාර ගෙනියන්න ඩ්‍රයිවර් කෙනෙක් ඉන්න ඕනේ. ඒ තැන් වලින් හරවගෙන ගෙනියන්න. ඉතින් අපි මේ chimpanzeeෙක් වෙන්න නෑ අපි හදන්නේ. කරදර මුකුත් නැතුව පිටරෙන් කාර් එකක් දාලා එලවන්න ඉල්ලනවා. අපිට එම හම්බෙන්නේ අපිට වාහනේ කාර්ය කරා යනකොට එහෙන් කාර් වෙනවා මිනිස්සු වෙනවා පොලක් තියෙනවා බල්ලෝ වෙනවා කබරයෝ පයින්නවා. ඒ ඔක්කොදිම හප්පන්න නැතුව යන්න එපායි. හැප්පුවොත් හැප්පුවොත් අනතුරු වළක්වා නොගැනීම නිසා රුපියල් 15000 කොහොමදත් දඩ ගන්න. අරුගේ වැරද්ද උනත් කරන්න දෙයක් නැහැ. ඒ නිසා ඇලර්ට් එකේ ඉන්න ඕනේ. ඒ නිසා මේ chimpanzee පිට්නික් කාර්ය කෙලවන එකට කිතාගේ සමත භාවනාව කියලා. විපස්සනා කියලා කියන්නේ ට්‍රක් එකේ ගෙනියන්න ඕනේ. බාධක තියේදී හප්ප ගන්න නැතුව යන ගමනක් තියෙන්නේ. ඉතින් මේ හරි සෙල්ලක්කාරයි. ආන්නේ සෙල්ලක්කාර ගතිය මූලික උපක්‍රමයේදී අපිට ලැබෙන්නේ නැහැ දෙවෙනි උපක්‍රමයේදී මූලික ක්‍රමසාවිදි නෙමෙයි පාවිච්චි වෙන්නේ වෙනම ක්‍රමසාවිදි වගේ. මූලික එකෙන් අපිට හම්බෙන්නේ දෙවෙනි එක කර බැලීමේ සුසුකන් ටිකක් විතරයි. ඒකල ගිහිල්ලා අපි හිතනද උපදි විවේක වලට යනවා කියලා. මං හිතන්නේ මම කාය විවේකයෙන් පස්සේ චිත්ත විවේකයේ 100ක් විස්තර කරයි කියලා. නමුත් මේකෙදි කොහොම හරි මොන දේ ආවත් මම අරමුණ බේර ගන්න දාන්නවා. ඉරියව්වට හිත පැවැත්වීමේ මං කොහොම හරි ජාම් බේර ගන්න දැනගන්නවයි කියලා හිතන්නේ. එතකොට යාට තමන්ට ඉරියව්වට ප්‍රධාන ප්‍රේමයක් එන්න පටන් ගන්නවා. මගේ කයට විශාල ප්‍රේමයක් එන්න පටන් ගන්නවා. මේ manussත්ත්ව ප්‍රතිලාභය කියන්නේ සෙල්ලමක් නෙවෙයි. ගියාත්ම කොච්චර පින් කරන්නේ නැද්ද අපිට මේ අංග පුලාවක් සහිත මේ ශරීරයක් හම්බ වෙන්නේ. ඉස්පිතාලට ගිහලා බැලුවොත්, අන්තභාග වාට්ටුවට ගිහලා බැලුවොත්, පිළිකා වාට්ටුවට ගිහලා බැලුවොත් පේනවනේ කීයෙන් කී දෙනාටද ක්ෂණ සම්පත්තිය ලැබිලා තියෙන්නේ කියලා. ඉතින් ඒකට පුදුමාකාර ප්‍රේමයක් එන්න පටන් ගන්නවා. එතකොට කොතන තිබ්බත් යත යත යතාවා කායෝ පනිහිතෝ හෝති තත තතනම් පජාන බොඩමන කාකාටද කය පිහිටන්නේ ඉඳගෙනද හිටගෙනද නිදාගෙනද ඒ ඒ ආකාරයෙන් හිත පවත්වන්න පුළුවන් වුණාට පස්සේ ඒ යෝගාවචරයට හිතනද මේ සාමාන්‍ය කාම භෝගී මිනිස්සු නෙවෙයි කාම සංඥාවත් අයින් වෙලා මට දැන් අරමුණක හිත පවත්වන්න පුළුවන් කයි කය මට අඩේකට ගන්න පුළුවන් වාංගුවට ගන්න පුළුවන් කියලා ඒ තමන් උපයා ගන්නා ලද ඒ අමාරු උපයා ගන්නා ලද ඒ ශිල්පයට ඒ මේක මම හදාගත් එකක් මගේ දක්ෂකමක් නැත්නම් මගේ කුසලතාවයක් කියලා ඒ ගුණය මමය මාගේ මගේ ආත්මය කියලා වැටෙන්න උගක් ඉඩ තියෙනවා. මේ ඇති කරගත්ත ශක්තිය මම කරගත් එකක් මගේ එකක් මගේ ආත්මෙ වෙන්න ඉඩ තියෙනවා. මේ ඇති කරගත්ත ශක්තිය ධර්මතාවයක් හැර මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි කියන මොන විදි වීරියක් වුණාද කියලා හිතා ගන්න. මෙච්චර ආයාසයෙන් උපයා ගන්න ලද මේ දක්ෂතාවය, මේ ශිල්පේ, එහෙම නැත්නම් මේ කුසලතාවය ධර්ම නියාමයක්. ඒක මම මේ කරගන්න ගියොත් නේ අපි මේ භාවනා ක්‍රම අතර රණ්ඩුවක් ඇති කරගෙන තියෙන්නේ. අර භාවනා ක්‍රමේ මේ භාවනා ක්‍රමේ කෝකෙන් හරි අපිට පුළුවන් වුණා නම් මේ හප්ප ගන්න නැතුව වාහනේ ගිනින දක්ෂකමක් ඇති කරගත්තට පස්සේ ඒ ඇති කරගත්ත ගුණේ පවා මේක මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියාගන්න ඒකට උපදි විවේකයේ කියලා කියන ඊට වඩා උගක් සූක්ෂම ආධ්‍යාත්මික ක්‍රමසාවිදි පද්ධතියක් ඊගාවට තියෙන. ඉතින් ඒක ඒකට තමයි අර සිත් මේක මේ කාම කාය විවේක චිත්ත විවේක හරහා ඉදිරියට යන්නේ. ඉතින් මේ දෙකම ලබා ගත්තට පස්සේ උනත් නතර වුණොත් තුන්වෙනි එකට යන්නේ නැතුව බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා මහන්නේ අසුචි සාමූත්‍ර කොච්චර පොඩ්ඩක් තිබ්බත් ගඳයි. ඒ වගේ මේ කාය විවේක චිත්ත වලින් වලින් කොච්චර දක්ෂ වුණත් උපදි විවේකේ පොඩ්ඩක් තියෙනවා නම් තාම ගමන ඉවර නැහැ. තාමත් ඒ තමන් උපයාරන්නද හැම ශක්තියක්ම ධර්මතාවයක් මිස මම නෙවෙයි මගේ නෙවෙයි කියන මට්ටමට ඉදිරියට යන්න පසුන බසින ගතියක් මේකට කියන්නේ දුර නික්ෂේප නොකර ගතියක් කරනාරින ගතිය දිගටම කරගෙන යන්න මොන්න තරම් මැරතන් මේ තරගයක අවසාන ජයකනුව දක්වම තමගේ ශක්තිය ආරසා කරන ගිහිල්ලා මගදී පාවා නොදී යන ගැම්මක් ඕනද කියලා හිතන්නේ. අධධානක්කම ප්‍රධානක්කම කියලා කියන මේකට. ලාස් ලැප් එකට යනකොට හොම්බෙන් ගිහිල්ලා බෑ. ජයග්‍රාහී විදිහට යන්න තමන් ළඟ ශක්තිය තියෙන්න ඕන. ඒකට කියනවා පරක්කම ධාතු වීර්යය කියලා. මුල් දෙකම ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු ගැන ජය ගන්නකොටත් වැටිලා හොම්බෙන් කියලා බෑ. ජයග්‍රහයි සිංහ සෙයියාවෙන් ජය ගන්නත් ඕනේ. එතෙන්ටත් වීර්යයක් අවශ්‍ය කරලා තිනවා. ওই වීර්ය දෙකට වැඩි වෙනස් ඒක. ඒ වීර්ය තියෙන ගන්න තමයි සූර වීර මට්ටම බලලා ධීර තත්වය කියලා කියන්නේ. ඉතින් එතෙන්ද යන්න අර මුල් දෙකෙන් හරි ගියාට පස්සේ තටපොරවන දැම්මම තිටුන් දැම්මම හරි කියලා බහා තැබුවොත් වීරිය අපේ සිංහලෙන් කියන්නේ ගේමට කැතයි. වෙන කියන්න දෙයක් නැහැ. උඟාක් වෙලාට බලනකොට යෝගාචරණ වෙලා තියෙන එක තමයි. අර ලබාගත් දේ කෝච්චි පෙට්ටිය පාරෙන් අයින් කරලා තියෙන යන කටියට ටිකට් දෙන්න පටන් ගන්නවා දැන්. අනික අඩු ගන්නන්න පටන් ගන්නවා. ඒකට දන්නේ මේ Taman ටැග් ගහිලයි කියලා. ඒක වෙනවා වෙලා තියෙනවා. ඒ නිසා ඒ වගේ තනකදීවත් බහා නොතබන මේ වීරියක් ඉදිරියට යන්න මේ කුසීත වස්තු අරික්කාලක් ඇති. දැන් හරි දැන් මම ඔක්කොම කරගත්ත මොන කියලා ලාගා කරගත්ත දේ පිළිබඳව උදම්මනන්න පටන් අරගත්තොත් ඒකම යාට පුස්කනවා මෙට්ටහි වෙනවා. ඒවට කියනවා ආසවට්ටානීය ධර්ම කියලා බුදුරජාණන්සේ පෙන්නලා දීලා තියෙන නිසා ජයග්‍රහණේ ලබන්න ලබන්න ලබන්න නිහතමානී වෙන්න ඕන. වී කරලකට කිරි වදින්න වදින්න පාත් වෙනවා. උණ ගහ වැවෙන්න වැවෙන්න ඔළුව පාත් වෙලා තියෙනවා වගේ ඒ කුසීත වස්තු අයින් කරලා මේකට යන්න Taman දැනගන්න මෙහෙම හරි ප්‍රස්තාවක්. ඒකට කියන්නේ ක්ෂණ සම්පත්තිය කියලා. ක්ෂණ සම්පත්තිය ආවට පස්සේ හැඟුම් උදාහැරලා කරබුරුට ඇල්ල බුදියන්න යන්නේ නැතුව මේ ශාසනය ගැන හිතලා ඒ ඉදිරිපත් වෙලා හිටිය ඒ මහා සත්පුරුෂයන්ගේ ක්‍රියාවලිය දිහා බලලා අතනෑර ඉදිරියට යන්න නම් මම මේ වැඩක් ඉවරයි. ඒ නිසා මම ටිකක් මහන්සි වුණා කියලා කරාරින ගතිය බෑ. ඒක ගේමට කැතයි. ඇත්තට බැලුවොත් වෙන්නේ මොකද්ද? වැඩ කරන්න කරන්න කරන්න කරන්න පුදුම ක්‍රියාශක්තියක් එන්න පටන් ගන්නවා දුවන වාහනේ බැටරිය නිතර charge වෙනවා වගේ. ඒක නෑ භෞතික ලෝකේ. ඒක එන්නේ අනිවාර්යම නෛර්යානික සීසද්ධාත්මය විතරයි. ඒකට අවදියෙන් ගියොත් පේනවා වැඩ කරන්න කරන්න කරන්න ඒ කුසලතා දක්ෂතා මතුවෙනවා පිටින් එනව නෙවෙයි. තමන් ළඟ තියෙන දක්ෂතා එලි දකින්න පටන් ගන්නවා. එතකොට යාට තේරෙන පටන් ගන්නවා මේ බුදුරජාණන් වහන්සේ අපිටත් එක තමයි පාරමිතා පුරලා තියෙන්නේ. උන්වහන්සේ අපිට දේශනා කළා තියෙනවා අපි කරන්නේ අපි ළඟ තියෙන මේ හැකියාවල් ඉස්මතු කරගන්න එක විතරයි. කොතනකදී හරි බහා තබුවොත් වීරිය එතනින් අපේ ප්‍රගමණය නතර වෙනවා. ඒ නිසා එහෙම වීර්ය බහා තබන කෙනෙක් ඇසුරටවත් ගන්න නරකයි. බහාන තමන්නද වීර්ය ඇති උත්සාහ කරන කෙනෙක් ළඟ හිටියත් පුදුම good vibration එකක් එහෙම නැත්නම් කම්පන වේගයක් එන්න පටන් ගන්නවා. ඒ නිසා භාවනා කරන පිරිසක් ළඟ හිටියත් අන්නේ විදිහේ තල්ලු කරන ගතියක් ඇතිලා තියෙනවා. භාවනා නොකරන පිරිසක් ළඟ හිටියොත් ඒ හා සමානම ඒගොල්ලන්ගෙන් එන නරක ভাইබ්‍රේෂන් එක ආකල්ප එයා පිරිනව එකම ගිරා කූඩු හිටපු ගිරා පැටව දෙන්න එකෙක් තාපසාරාමයකට වඩා අනිතික හොර වහකට වැඩෙනවා. එතකොට ඒ ගිරව් දෙන්නට වෙච්ච දේ පිළිබඳ ජාතක කතා විලියලා තියෙනවා. දෙන්නගේ වෙනස තියෙන්නේ ඇසුරෙන් තමයි. ඒ නිසා අපි මේ විද්‍යාරම්භ වස්තු ගැන කතා කරනවා නම් නැත්නම් කුසීත වස්තු අනිත් පැත්ත කතා කරනවා පුළුවන් තරම් ඒ වගේ අත්නාරින වීර්ය නොපසුබස්නා වීර්ය කරන අපරිවාණිතා අසන්තුට්ඨිතා කියලා කියනවා. දැම්මම කෙරුව ඇති කියලා උරිස්සට උඩින් පස්සෙල්ල බලන්න යන්න එපා. තව ගොඩාක් යන්න තියෙනවා. හැබැයි බල බලා ඉන්න වෙලාවක් නැහැ. සතුටු වෙන්නත් එපා. ඒ කාමරේ නෙමෙයි මේ කතා කරන්නේ. භෞතික වස්තු නෙමෙයි මේ කතා කරන්නේ. Taman ගත්ත ගමනේදී එnde ende ende ende ende ආපු Java රත් වෙච්චිලා යකඩ තලා ගන්නවා මිසක් ආවක නිවෙන්න ඇරියොත් එහෙම ආයතලුව පුපුරනවා. ඒ නිසා මේ රත් වෙන යකඩ ඉස්සරහට අනේකට පාවිච්චි කරන එකට අපි කියන්නේ ක්ෂණ සම්පත්තිය කියලා. ඒක කවුරුත් දෙන එකක් නෙමෙයි. Taman දැනගන්න ඕනේ මට දැන් වෙලාව ඇවිල්ලා තියෙන්නේ. වටපිට බලා ඉන්න තු ඉදිරියට යන්න ඒන ශක්තිය ගන්න පටන් අරගත්තොත් මුළු සබහා ධර්මෙම නැතු වෙනවා තමයි. ලෝකේ තියෙන ඔක්කොම චිත්ත නියාම ඒ වගේම මේ න්‍යාය ධර්ම ඔක්කොම තමට නතු වෙනවා. ඒකට කියනවා අවස්ථාව දෙයක් ලැබිච්ච අවස්ථාව අරින්න නැතුව ඉදිරියට වැඩ කරගන්න එක තමයි. ඒකෙදී බුදුරජාණන්සේගේ ආදර්ශයට කිට්ටු කරන්නවත් කවුරක්වත් නැහැ. ඒ නිසා අපි කොයි වෙලාවක හරි දැම්මට හති දැම්මහන්සිය කියලා කරාරණ ගතියක් ආවන ගේමට කැතයි. එහෙම නැත්නම් කියන්න පුළුවන් බුද්ධ පුත්‍රෙක් වශයෙන් කතයි බුද්ධ දුහිතෘකාවක් වශයෙන් කතයි මෙතෙන්ට එන්න පුළුවන් වුණා නම් ඒකෙන්ම ඇති වෙන ශක්තිය අරගෙන ඒක මේ කැටලිටික් ඉෆෙක්ට් එකක් එහෙම නැත්නම් කියන්නේ උත්ප්‍රේරණ ශක්තියක් තියෙන්නේ ඒකත් අරගෙන අනික් අයටත් ආදර්ශයක් ත්‍යාන ඉදිරියට යන එක තමයි මේ ශාසනය අවුරුදු 2600ක් වටේ නැතු වෙන්න හේතුව. ඒ නිසා අපි ළඟට ආපු මේ දේ මෙතනදී කරාරින් නැතුව ඉදිරියට යන්න මේ දවසේ ධර්ම දේශනාව සියලු දෙනාට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනාවයි. දවසේ ධර්ම දේශනාව මෙතන නතර කරනවා සියලු දෙනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.